සුවපත් වෙත්වා සාදු සාදු අනුමෝදාමි අනුමෝදිතබ්බම් කම සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා දැයි අපේ ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් නිසන් වන ඉලසීනාසනයේ ධර්ම දේශනාවට රැස් වෙන අවස්ථාවක් බ්‍රහස්පතින්දාවක් සීලුම දෙනා ඒ ධර්ම දේශනාව සඳහා tempත් වෙමු. tempත් වෙලා සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝපිසෝ භික්ඛවේ සේකෝ අපත්තමානසෝ අනුත්තරං යෝගක්ඛේ මම්පත්තේ මානෝ විහෙරති සෝපි දිත්තං දිත්තතෝ අ비ජානාති දිත්තං දිත්තතෝ අ비ඥාය දිත්තං න මාමඤ්ඤේ දිත්තස්මින් මාමඤ්ඤේ දිත්තතෝ මාමඤ්ඤේ දිත්තං මේති මාමඤ්ඤේ දිත්තං නාබිනන්දති තං කිස්ස හේතු පරිඤ්ඤය පරිඤ්ඤාතං තස්සාති වදාමි තී කරුකටේතු සංග්‍රහණයෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි චාරිත්‍රාක් විදියට දැන් කාලයක් මේ බ්‍රහස්පතින්ද මේ පැය උදේ 7:00මාරි පැය ධර්ම දේශනාවක් සඳහා අපි වෙන් කරගෙන තියෙනවා. ඒක අපි දේශනාවලියක් විදියට පවත්වන්නේ. පුළුවන් තරම් විපස්සනාට බාර කරලා. ඉතින් ඒ සඳහා අපි සූත්‍ර පාඨයක් සරුවචානන්සේගේ ශ්‍රීමුක පාඨයක් නැත්නම් සූත්‍රයක් ඉදිරිපත් කරගෙනයි අපි කාල වේලා ලැබෙන පරිදි ඒක දිගේ විකාශයක් ලබන්නේ. ඉතින් මේ සඳහා දැන් සබ්බ ධම්ම මූලපරියාය සූත්‍රය නැත්නම් අපි සාමාන්‍යයෙන් කියන මූලපරියාය සූත්‍රය ඉදිරියෙන් තියාගත්තේ. ඒක මජ්ක්‍ධිම නිකායේ සංග්‍රහ වෙලා තියෙන සූත්‍රය. මුලින්ම සංග්‍රහ වෙලා තියෙන සූත්‍රය. ඉතින් ඒ සූත්‍රයේ <coughs> සරුවචන් ආංශේ ඒති පරිවට්ටය එහෙම නැත්නම් ත්‍රිවිධ ශික්ෂාව නැත්නම් ලෝක ලෝකේ කියන්නේ මොකද්ද කියන එක සරුවචන විග්‍රහය ගොඩාක් විස්තර වෙනවා. ඒ නිසා ඒක අංග සම්පූර්ණ සූත්‍රයක් නැත්නම් සරුවචන්නාංශිකේ දේශනාව එක ආකාරයක පිටු කිරීමක් තියෙනවා. ඉතින් මේ සරුවඥ විග්‍රහය සරුවචන් වහන්සේ කරන්නේ ඊට කලින් විග්‍රහ තුනක් කරලා එහෙම නැත්නම් කියනනම් සාමාන්‍ය පෘථග්ජනයා ලෝකේ දිහා බලන්නේ කොහොමද ඊට පස්සේ මේ පෘථග්ජන භූමිය ඉක්මවන්න ඕනේ ආර්ය භූමියටපත් වෙන්න ඕනේ කියලා හික්මිකකට හික්මීමකට උරදීලායේදී කටයුතු කරන එක නම් කොහොමද ලෝකයේ දකින්නේ? එයාගේ ලෝක විග්‍රහය එයා වෙනුවෙන් සරුවචනසේ ලෝක විග්‍රහය පෙන්වනවා. ඊට පස්සේ ඒක සම්පූර්ණ කරපු අරහත්ත්වයටපත් වෙච්ච උත්තමයේ ලෝක විග්‍රහය දකින්නේ කොහොමද? ඒ තුනම කියලා දීලා සරුවචනසේ සඳහන් කරනවා ඊටත් වෙනස් සම්පූර්ණ අවබෝධ කරපු කෙනෙකුගේ අවබෝධයට විග්‍රහයට වෙනස් සරුවඥ විග්‍රහය. එතකොට සරුවත් යනවාසේ තමයි අර කලින් කියපු තුන් දෙනා ප්‍රත්‍යඥයත් සීක පුද්ගලයාත් සම්පූර්ණ කෙලෙස් සංසිඳපු ක්ෂීණාශ්‍රවෙන් වහන්සේ දිහා දකින්න පුළුවන් වෙයි. ඉතින් මේ නිසා තමන් ඉන්නේ පෘථග්ජන භූමියේ වුණත් මේ සූත්‍රයට බැස ගන්න පුළුවන්. මොකද ඒතරින් කතාව පටන් අරගන්න. එතකොට යම් කිසි කෙනෙක් ඒක ගැන හොඳට හිත පැහැදිලා ඒ සඳහා අපකප වෙලා මහාන ධර්ම පුරණ කෙනෙක් ඉන්නවනම් සීල සමාධි ප්‍රඥා පූර්ණණය කරන එහෙම නැත්නම් සේඛ තමා විහිීම හික්මීමට යදී පැහැදී පැහැදී කටයුතු කරන යාටත් දෙවෙනි විග්‍රහය පෙන්නනවා ඒක අර පෘථජන භූමියක් දැනගෙන දැන් ඔන්න සීක භූමියේ ඉන්නකොට ඒ පෘථජන දැක්ම මෙන්න මේ මේ විදිහට පරිණාමයටපත් වෙනවා ඒ පරිණාමයටපත් වෙන බව තේරෙනවා ඊට පස්සේ එනවා දැන් පරිණාමයටපත් වුණා කියලා පැමිණියා <clears throat> මම දැන් මගේ කටයුතු સમાප්තයි එහෙම නැත්නම් චීනාශ්‍රවයි. එතකොටත් පුතත්ජනය දකින්න හැටිත් පේනවා මම භාවනා කරන කාලේ නැත්නම් අනිස්සේක පුද්ගලයන් ගත කරන හැටිත් පේනවා දැන් පත් වෙනාට පස්සේ කියලා වරක් පේනවා. ඒත් පේන තාට මටත් උඩින් තව බුදුහාමුදුර කෙනෙකුත් ඉන්නවායි කියන. එතකොට සම්මා සම්බුද්ධත්වයටපත් වෙච්චාම අර தত্ত্ব තුන පේන නිසා මේ සරුවචනාංශය මේ ඉදිරිපත් කිරීම හරි අමාරුයි. එක පැයකින් එක රැයකින් එක බණකින් ඉදිරිපත් කරන්න. සරුවචනාංශයේ දක්ෂකමට මේක එක සූත්‍රයකට දැම්මට ඒ සූත්‍රයත් මජ්ක්‍ධිම නිකාය සූත්‍රයක් විදිහට තියෙන්නේ සෑහෙන හුඟක්ම දිග නැති වුණාට දීඝනිකාය නොවුණාට දිග සූත්‍රයක්. ඉතින් ඒක ධර්ම මණ්ඩපයේක විස්තර කරන්න ගියොත් මුල් ටික ඇහෙනකොට පුතත්ජන කට්ටිය පොඩ්ඩක් සතුටු වෙනවා Tamanට වැටහෙන දෙයක්. නමුත් ඒගොල්ලෝ සීක තත්වයකන හිතලත් නැහැ. ඒක තේරෙන්නේ නැහැ කියලා අතහැරලා දානවා. ඒ නිසා එතනින් එහාට යානි දා ගන්න. සීක පුද්ගලෙක් ආවොත් පුතත්ජන භූමියේ කතා කරනකොට ඕක අපිට කියන්න දෙයක් නැහැ නේ අපි ඔක දන්නවනේ කියලා. පටන් ගන්නකොට මේකේ මේ බාලන්ස පන්ති වලට කියන කාරණාවක් අපට ඕනේ නැහැ කියලා ඒකට පශ්චාත්තාප. සීක භූමියේ කතා කරනකොට කන් දෙක දල්වාගෙන අහගෙන ඉන්නවා. චීනා ශ්‍රවෙන් දාන කියන ඌවතින්ද මේ කාලේ කරන්න බෑ. ඒ නිසා ඒක මෛත්‍රී බුදුහාමරගේ සාසනයට දාලා නිකන් ඉන්න. අරයටටපත් වෙච්ච කෙනෙක් අහනකොට ඒක අහන්නේ Tamange වාසිය පිණිස නෙවෙයි. මෙවැනි සමාජයකට මේ විසම සමාජයකට මේක කියලා දෙන්නේ කොහොමද කියන උගන්වීම් අර්ථයකට විතරයි යැත්තේකට අදහස උත්තරකට වැදගත් වෙන්නේ. නැත්නම් sannivedana ඉගෙන ගන්න විතරයි වෙන්නේ. ඒතර සර්වචන්නාංශයට තියෙන ඉතින් ඇත්තටම කියනවා මහා කර්මාව විතරයි. මහා ප්‍රඥාවට මේකෙන් ඇති දෙයක් නැහැ. මහා ප්‍රඥාවක් තියෙනවා මේක කියලා දෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒ නිසා මුළු සභාවකට මේක කියලා දෙන්න බෑ. එක රැයකින් කියලා දෙන්න බෑ. එක උත්සාහයකින් කරන්න බෑ. මේන් පස්සේ කළ යුතු වැඩ ගොඩක් තියෙනවා. ඉතින් ඒ නිසා මේක යම් ආකාරයක සමහරෙකුට ආරම්භයක්. ආරම්භ ධාතු වීර්යයට ඒ සමහරෙකුට කරගෙන යන කෙනාට නික්කම ධාතු වීර්යයට උදව් කරනවා. හරි හරි මේ යන විදිහට තමයි පාර යන්නේ කියලා. පරක්කම ධාතුවට උදව් කරනවා ඔන්න මෙන්න රහත් වෙන්න ඉන්න කෙනෙකුට මේ ගැම්ම ගෙනියන්නේ. ඉතින් මේ විදිහට මේකෙන් ඇති වෙන සාසනික ඵලය හරීම විවිධයි, විචිත්‍රයි, දෙන්නෙකුට සමාන නැතරම් විචිත්‍රයි, ඉතින් ඒ නිසා මේ අටුවාචාන් වහන්සේලා මෙවට අටුවාලි වීම පසු බාලා තියෙනවා. අටුවා ලියලා බෑ කෙලවරක් කරන්න බෑ. කොයි කෙනාගේ මූල ධර්මයේ පදනමේ ඉඳගෙන ලියන්නද? කොයි කෙනාගේ ආකල්පවල ඉඳලා ලියන්නද කියලා. ඉතින් නමුත් ඔක්කොමලා තේරුම් ගන්න ඉතාලම ගැඹුරක්. තාම ගැඹුරු දර්ශනයක් මේකේ තියෙනවා කියලා. ඉතින් අපි මේ වගේ හැමදාම දවසේ සූත්‍ර දේශනා පටන් ගන්නකොට අපි සමාලෝචනයක් කරනවා. මේ අපි මොකක් ගැනද මේ කතා කරන්නේ අපි කොතනද ඉන්නේ කියලා කියන්නේ. ඉතින් මේ සමාලෝචනයෙන් පස්සේ කියන්න පුළුවන් අපි මේ වෙනකොට මේ පෘථග්ජන භූමිය ඒ කොටස අපි බන්නට අරගෙන දන්නා ප්‍රදේශයෙන් ඉවර කරලා තියෙනවා කියලා නැත්නම් ඒක ගයක් කරලා තියෙනවා. ඊට පස්සේ දැන් අපි ඉන්නේ සීක භූමියේ මේ අන භාවනා කරමින් Taman යන පාර හොඳයි මේක තමයි පාර කියලා දැනගෙන එයා ඒ සඳහා කරන තැන කැපකිරීම තමයි සාදරයෙන් කරන ගම යම් ප්‍රදේශයක් අත්දැකීමනොත් විඳින ගමන් මේක දැකිය යුතු අර පෘථග්ජනයා දැකිය යුතු වගේ 24 ආකාරයක් තියෙනවා. ලෝක දර්ශනේ පෙන්වන්නේ 24 ආකාරයකට. ඒ 24 ආකාරයෙන් එකක් දෙකක් මෙයා මේ වෙනකොට සෑහෙන දුරට අල්ලගෙන ඇති. ඊටු පැති වලින් දකින්නේ කොහොමද කියලා විවිධ පැතිකඩ දකින ආකාරය. අර මණිකක් ගන්න ඉස්සෙල්ලා මේ මණිකේ පැලිරක් තියෙනවද නැද්ද කියන හැම පැත්තෙම බලනවා. අවුවට අල්ලලා බලනවා, ටෝච් එකට අල්ලලා බලනවා, ටියුබ් ලයිට් එකට අල්ලලා බලනවා, හැම පැත්තෙම බලනවා. ඒක මේ ඇස් දෙක කර වෙනකම් බලනවා. පේන්නේ නැහැ මුකුත් නැහැ ඒ වුණාට බලනවා. ආන්නේ වගේ තමන් එක දෙයක පැත්තකින් ප්‍රදේශ දෙකක් පැත්තකින් තේරුම් ගන්න තියෙනවා. නමුත් තව තව පැති වලින් බලනකොට අපි මේ ගමනට ඉස්සරලා ඒ කියන්නේ මේ මාසේ අපි කෙරුවේ මේ මනසේ තියෙන මේ නේව සංඥා නා සංඥායතනෙ කියන එක එහෙම නැත්නම් සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති තත්වයක් අපේ තියෙනවා මනසක අන්න ඒක පෘ탁ජනයා දකින්න ඇති අපි ගේ කතා කරුවා ඊට පස්සේ දැන් සීක පුද්ගලයාගේ කාපි ඔය යන්න ඉස්සලා ගමනට ගත්තේ නේව සංඥා නා සංඥායතනේ කියලා ඒකම තමයි ඊට පස්සේ තියෙනවා මේ දිඨ කියලා මේ ඇහෙන් දකින්නවා කියන කතාවේ පෘතජ්ජනය දකින්න ඇති සීක පුද්ගලයා දකින්න ඇති රහතන් වහන්සේ දකින්න ඇති සහ බුද්ධ ජානන්සේ දකින්න ඇති ඉතින් අද අපි යන්න හදන්නේ මේ දිඨ දැකීම ඇස මසසින් දකින්නවා මනසින් දකින්නවා දිබ්බ චක්ක වලින් දකින්නවා ආදි වශයෙන් බුදුජානසේ පස්සසකින් දකින්නවා අන්න ඒක පිළිබඳ ලෝක විග්‍රහය මේ විස්තර කරන්න හදාන්නේ ඊට ඉස්සෙල්ලා අපි ගිය පාර කරේ තරීම වටිනා සම්දිස්ථානයක් ඒ නේව සංඥා නා සංඥායතනය කියන එක ඒ මොකද ඒ මට්ටමටම යනකම් සරුවචනාංශි ලෝකේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා ආලකා ආලකාරාම බුද්ධකරාම පුත්‍ර ගිහිලා තිබ්බා ඒ නිසා එතෙන්ට යන්න අපිට මෙච්චර අමාරුයි. නමුත් බුදුරජාන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ ඉස්සෙල්ලා ධර්මයක් ඇති වෙන්නේ ඉස්සෙල්ලා සංඝයා ඇති වෙන්නේ ඉස්සෙල්ලා තමන්ම සම්ප්‍රදාය ගරු කරලා කැප කරලා ඒ අත්තු ගිහිල්ලා තිබා. ඉතින් ඒ නිසා ඒ තනත් පොඩි තැනක් නෙවෙයි. ඉතින් ඒ නිසා මෙතන පටල වෙන තැන තමයි මෙතනම තමයි බුදුහාමුදුරුත් හිටියේ කියලා මින් එහාට ගෙනිච්ච නෑ කියලා මතී තියෙනවද ලෝකේ. මේ ආලකාරාම බුද්ධකරාම පුත්‍ර කියප එක විතරමයි බුදුජානකින් එහාට මොනවක්වත් හොයලා නැහැ. ඉතින් ඒ නිසා ඒක තමයි ඇත්තටම ඉන්දියාවේ උනේ ඉන්දියාවේ බුදුජානසට ගරු කරලා ඕක තිබුණා අපි ගාව කියලා Hindu ආගමට මායේ ගත්තා දැන් බුද්ධ ආගම ඉන්දියාවේ නැහැ. දැන් ඒක ලංකාවෙත් සෑහෙන නිකායවල එහෙම කියනවා. ඔය මේ නේවතඤ්ඤා නාසඤ්ඤායතන මට්ටමට ගියත් ඒක ලොකු දෙයක්. ඔච්චර තමයි උන් එහාට බුදුජානසයේ කියපු දෙයක් නැහැ. ඕකවත් කරගන්න බෑ. ඒක හරි එතෙන්ට යන එකත් ලොකු දෙයක් කියලා. ඒ එතෙන්ට ගියේ නැති කෙනෙකුට ඒක දන්නේ නැති කෙනෙකුට ඒක කියලා දීමෙන් උසස් තැනටපත් කරන අතර ඒක අගය කිරීම සඳහා ඒකයි නිවනයි සමාන වගේ දෙකම එකයි වගේ කියන කතාවල් යනවා. හරි අමාරුයි ඒකට අපිට වාදකෙන් සම්බන්ධ වෙන්න. මොකද මේ සාමාන්‍ය ලෝකයා ඉන්න තැන නෙවෙයි එතන. ඒක නිකන් වාදපතයක් විතරයි. නමුත් වාදපතයක් කියලා අතහරින්නත් බෑ. ඇත්තටම බුදුරජාණන් වහන්සේ අපි ගෙනියලා නතර කරන්නේ සංඥා ඇත්තෙත් නැති නැත්තෙත් නැත් ඇත්තටද නැත්නම් ඊහාට බුදුරජාණන් වහන්සේ කෙනිච්ච නැත්නම් තමයි අපි ධර්මයේ පැත්තෙන් ලබනකොට සංඥා ඇත්තෙත් නැති නැත්තෙත් නැත් තත්ත්වේ භවයේ තුල තියෙන. භවයේ බුදුන් ඉක්මෙව්වද එනිසා ඉක්මවන ධාරේ අද්දර නතර වුණාද කියන කතාව කරන්නේ වාද කරලා හරියන්නේ නැහැ. අපි එතෙන් ගිහිල්ලා බැලුවේ නැත්තම් හරි අමාරුයි දිනුම් පෙරදුම් බේරගන්න. ඉතින් ඒක තමයි අපි සාකච්ඡා කරේ මේ ගමනට ඉස්සල්ලා. අන්න ඒ වගේ තැනකට හිත දියුණු කරගත්ත, වාදපතේ දියුණු කරගත්ත, කතා ශරීරේ දියුණු කරගත්ත කෙනෙකුට ඒ දැනුමින් යුක්තව දැකීම දිට්ඨිය දිට්ඨි කිව්වම වචන දෙකක් කියදෙනවා සම්මා දිට්ඨි මිච්ඡා දිට්ඨි වශයෙන් කියන දර්ශනය දැටෙනවා. ඇහැට පේන පෙනීමත් පේනවා. ඉතින් මේ දෙක තමයි ඉතින් අපිට තියෙන ආයුධ උපකරණ දෙක. අන්නේ පැත්තෙන් බලනකොට මේ අපි දකින දේ, පේන දේ තියෙනවද, තියෙන දේ පේනවද කියලා ඇහුවොත් භෞතික විද්‍යාඥයා කියනවා අනිවාර්යයෙන්ම ඔව් කියලා. ඒමත් තමයි භෞතික විද්‍යාව දිනුනලා තියෙන්නේ. නමුත් ਸਰවඥාන්සේ පේනවා පෘථජ්ජනය යමක් තියෙනවයි කියලා කියනවා නම් ඇහින් දැකලා අත ගාලා එහෙම දෙයක් ඇත්තේම නැහැ. ඒකයි ආර්ය භූමිය වෙලා තියෙන්නේ. ආර්යයන් වහන්සේලා අත දාලා දැකලා යමක් ගැන කියනවා පුත්‍ජජනේ තියෙනවනේ එහෙනම් අපිට පේන්න බෑ. කෝ කොහෙද තියෙන්නේ? ওই කියන නිවන කොහෙද තියෙන්නේ? ඔක් කහපාටද? උඩද තියෙන්නේ? ඔය බිමද තියෙන්නේ? තියෙනවා නම් පෙන්වන්නකෝ. කියලා අර ආර්යයන් වහන්සේලා මුළු ජීවිත පරිත්‍යාගයෙන් කරන දේ පුත්‍ජජනේ නැහැ කියනවා. පුත්‍ජජනේ කියන මේ ලාභ සත්කාර සම්මාන සිලෝකෝට තමයි ලෝකයා මැරෙන්නේ. එහෙම එකක් තියෙනවා. ඒකට මම මෙතික ළඟා වෙලා තියෙනවා. ඊළඟ ආර්යනාංශ කියන එකෙන් ගන්නව දෙයක් නැහැ. ඔක්කොම ඕ නාස්තිකයි නැස්චාතිය. ඉතින් මේ වගේ දර්ශනයක් ඉදිරිපත් කරපු සරුවච්චන් වහන්සේ පෘථජන භූමිය, සීක භූමිය, අරහත් භූමිය, තථාගත භූමිය මේ දැකීම හරහා දිඨ කියන වචනේ හරහා විස්තර කරන අවස්ථාවටයි අපි ඇවිල්ලා තියෙන්නේ. එතනදී කොහොමද මේ සීක පුද්ගලයෙක් මුළු පෘථග්ජන ලෝකෙම පේන දේ තියෙනවා තියෙන දේ පේනවා කියන ආකල්පේ ඉඳගෙන තමයි මේ තෝතෝ වරපල කියන ආයුධ උපකරණ යන ගහගමින් බැනගනිමින් ලෝකේ තියෙන සියලුම අකුසල් කර්ම සියලුම වචී දුස්චරිත කරන්නේ මේ දේ තියෙනවායි කියලා පෙන්වන්න. නැත්නම් ඒ දේ මට පේන විදිහට උඹත් දකින්න ඕනේ කියන තමයි. ඕක තමයි ලෝකේ තියෙන වාදපතේ. මෙන්න මේක යම් ප්‍රමාණයකට එහෙම එකක් නෙවෙයි කියලා සම්පූර්ණව නෙවෙයි ආංශිකව දැකපු සීක පුද්ගලයාට බුදුජානක කොහොමද ධෛර්යයක් දෙන්නේ? තල්ලුවක් දෙන්නේ. ඒ වගේම මේ ඔන්න ඔය පාරේම අනිකවත් ඇත්ත වගේ උඹට පෙන්නනට මේ පාරෙන් ඵලයන් මේකෙම ඵලයන් කියලා යොමුවක් ගුණයක් දෙන්නේ කොහොමද? යොමුවක් දෙන්නේ කොහොමද? එහෙම නැත්නම් උත්ප්‍රේරණයක් දෙන්නේ කොහොමද? ඉතින් එතකොට අර හතර දෙනාගෙන් එක්කෙනෙක් දකින්න ආකාරය කියලා වෙනම දෘෂ්ටි කෝණයක් බුදුජානක පෙන්නනවා. ඒ දෘෂ්ටි කෝණයයි පෘථග්ජන දෘෂ්ටි කෝණයයි වෙන් කරගත්තාට පස්සේ ඇත්තටම මේ සීක පුද්ගලගේ දෘෂ්ටි කෝණය බලන විදිය පෘථජ්ජනය තුල ඇත්තේ නැතුව අලුතෙන් හටගත්ත දෙයක්ද? සරුවචනාංශේ දීප එකක්ද? එමෙත සමහරෙකුට තියෙනවා සමහරෙකුට නැද්ද කියන ප්‍රශ්නේ පුතජන භූමියේ තියලම ඒ දෙස කපන්න පුළුවන්. හැම කෙනෙකුටම තියෙනවා. කාටවත් ඕනේ නෑ බලන්න. මොකද පුතජනයට ඕනේ ඛණ්ඩ ඕන කමට මේ කබර ගෝයා තල ගෝයා කරගන්න ඕනේ කතාවක් තියෙනවා. ඒක තමයි ජනමාධ්‍ය කියන්නේ. ඒ නිසා මේකට ජඩ මාධ්‍ය කියලා කියනවා. Tamanට ඕන කරගන්නවා නම් ඕනම කුණු හර්පයක් Tamanගේ පැත්තට දාගන්න. ඉතින් උදේ ඉඳලා හැන්ද වෙනකම් අපි ඕක තමයි ඔප්පු කරන්න හදන්නේ. මේ ලෝකේ තියෙන දේවල් වලින් මං දකින්න දේ තමයි හරි දේ, මගේ දේ තමයි දේ කියලා ඒක ඔප්පු කරන්න හදනවා. ඉතින් ඒ නිසා යාට දිට්ඨියක් තියෙනවා. ඉතින් ඒ දිට්ඨිය ගිලීගෙන ඒ දිට්ඨිය තමයි උදේ ඉඳලා හැන්ද වෙනකන් ඒ කරන කතාව. ඒකට මේ සීක පුදුලට වරින් වර පේනවා මේක දැඩිසේ අල්ලගත්තට මෙහෙම මේකට චෝදනා තියෙනවා. මේක බොරු වෙන තැන් තියෙනවා. අතන මෙතන. ඒතර මේ අතන මෙතන බොරු වෙන එක මම අදාහ ගන්නවද නැත්නම් මේ නිතර පුරුතජන ලෝකයක් කියන එක වැඩි ඡන්දෙට යනවද කියන තැන සීක පුද්ගලයා ඉන්නේ ලෝක දෙකක් මැද. දෙලොක් අතර හිර වෙලා ඉන්නේ. අන්නේම හිර වෙලා ඉන්න කෙනාට පුත්තජන ලෝකයෙන් කිසිම අනුකම්පාවක් නැහැ. පුත්තජන ලෝකයේ පිස්සෙක් කියලා සලකනවා. පුත්තජන ලෝකයේ චපලෙක් විදියට සලකනවා. පුතත්ජන ලෝකය මේ කොන්දවක් නැති කෙනෙක් විදිහට සලකනවා. අන්න එහෙම කෙනාට එහෙම වෙලා වැටෙන්න දෙන්නේ නැතුව සරුවත් chance මේ සූත්‍ර වලින් පුංචි ඉඟියක් දෙනවා. පුතේ වරින් වර පෙනුනට ඕක තමයි හරි දේ. ওই ලෝකයා කිව්වට අනිත් පැත්තට ගියොත් මේකට අකුල් හෙලා ගනීවි. කකුල් හෙලන්න එපා. මෙන්න මේකේ වැඩෙන තාලෙට මේ Tamanට පේන මේ Taman මෙතෙක් අදහන් හිටපු දේවල් ඇත්ත නෙවෙයි. ඒත් ඒ වෙනකොට මට ඇත්ත කියන එක පේන්න පටන් ගන්නවා. කියන මේ කල්පනාව හීනයක් නෙවෙයි බයක් නෙවෙයි භ්‍රාන්තියක් නෙවෙයි ආර්ය ලෝකයේ කියලා වෙනම ලෝකෙටයි එකක් නෙවෙයි මවන්නකොට කරගන්න බැරි දෙයක් නෙවෙයි කියලා තියෙන පුත්තජනගේ බංකොලොත් කල්පනා නැති කරලා පොඩි ධෛර්යයක් මේකෙන් අරන් දෙනවා. ඉතින් ඒකකොට සර්වචන්හන්සේට ඒ සීක පුද්ගලගේ දෘෂ්ටි කෝණේ ඉඳලා නෑ බෑ කියන පුත්තජනගේ ඉඳලා ඇති යකි සංඥාවක් ඇති කරලා දෙන්න වෙනවනේ. ඉතින් ඇති කරලා දෙනකොට සර්වචන්හන්සේ මහබෝසත්න් වහන්සේ විදියට මේක බුද්ධි වින්දානේ මේක හරහා ගියානේ හරහා යන වෙලාවේ Tamanට ඇති වෙච්ච වෙනස දැක්කනේ එලා කොච්චර කය කලබල වෙනවද හිත කලබල වෙනවද ගෙදර මිනිස්සු කලබල වෙනවද ඒ තියෙද්දි ඒගොල්ලෝ පිනව පිනව නලව නලව ඉන්නේ නැතුව මේ ලෝකයා වෙනුවෙන් සමස්ත මානවයා වෙනුවෙන් මේක මේ ඇත්ත ඇති හැටියට දකින්න ඇත්ත හැටියට දැක්කත් ඇත්ත හැටියට දැක්කත් ප්‍රකාශ කරගන්න බැරි පසේ බුදුරජාන් වහන්සේ කෙනෙක් නොවි ඇත්ත ඇති හැටියට ප්‍රකාශ කරන්න පුළුවන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වෙනවයි කියන එක. ඒක මේ මිනිස්සු හිතකට හිතන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද දැකපු ඇත්තෝ ඉන්නව ගොළු වෙනවා. ඇයි මේ ලෝකයා කෑ ගහන කෑ ගැහිල්ලට ලෝකයාගේ වැඩි ඡන්දෙට ඡන්දේ දීලා පැත්තකට වෙනවා. නෑ ওই මට පෙන්න වෙලාවේ බ්‍රාන්තියකට වෙන්න ඇති, මත් වීමක වෙන්න ඇති, ඔළුව නරක් වෙච්ච කියලා නෙමෙයි ලෝකයේ ඇත්ත අප්පා. මේ මිනිස්සු මෙච්චර මේ බෙල්ල කඩන්න නටන්නේ බොරුවටයි කියලා ඒ පැත්ත ගන්නවා. ඒ වෙනුවට නෑ මේක දැක්කනම් බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා දීපු මේ අත්තල දිගේ ගිහිල්ලා ලෝකේ නෙවෙයි මොන යකා මොන જાති කිව්වත් මම මේක රැඳී හිටිනවා කියන්නේ ඒ කියන්නේ පසේ බුදු මට්ටමෙන් නතර නොවි සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවයි කියන්නේ ඒකට කියන්නේ ලෝකානුකම්පාව මහා කරුණාව නැත්තම් ලෝක සාසනය ලීසි නෑ ඒක සාමාන්‍යයෙන් කියනවනම් දේශනාවේ දක්ෂකම යමක් බය නැතුව කියන්න පුළුවන්කම කියනවත් කියන්නේ කියන්නේ දමල ගහනව නෙවෙයි. මනස තේරෙන නැති මනස තේරෙන විදිහට දී කරලා පවන්න ඕනේ. අන්න ඒක තමයි මෙතන තියෙන මේ දැකීම හරහා පෘථජ්ජනය ලෝකේ දකින්න කොහොමද? සීක පුද්ගල ලෝකේ දකින්න කොහොමද? ආර්යනාංශ රහතන් වහන්සේ දකින්න බුදුහම දකින්න කොහොමද? ඊට ඉස්සෙල්ලා අපි දැක්ක මේ නේව සංඥාන ආසඤ්ඤායතන කියන එකට මෙන්න මෙහෙම මම නිදර්ශනයක් කියලා මම යනවා දවසේ මාතෘකාවට. දැන් අපි රූපයක් බල බල ඉන්නවා කියලා හිතමු. උද්දටම එහි নিমগ্ন වෙලා රූපයක් බලන ඉන්නවා. බලන ඉන්න වෙලාවේ කණ්ඩ සද්ද ඇහෙනවා. ඒ සංඥා අපි ගන්නවද නැද්ද? ඒක නේව සංඥාද නා සංඥාද? එතකොට නාසයට ගඳ සුවඳත් වදිනවා. එතකොට මේ නාතයට වැදෙන ගඳ සුවඳ වාර්තාගත වෙනවද සංඥා කරනවද සංඥා කරන්නේ නැද්ද? දිවට රස වර්ගයක් වැටෙනවා. ඒතකොට රූපේ නිමග්න වෙලා ඉන්න වෙලාවේ දිවට එන රස දිවට එන දේවල් සංඥා වශයෙන් අපි ගන්නවද නැද්ද? කයට ඉඳගෙන ඉන්න බවත් වැටහෙන්න ඉඩ තියෙනවා. ඒක අපිට සංඥා වෙනවද නැද්ද? ඒතකොට මනසේ කල්පනා নানা ආකාර විකාර දේවල් යනවා. එව්වර දැකීම තියෙද්දිම සිද්ධ වෙනවද නැද්ද? එතකොට දකින්නේ ගත්තොත් දකින්න තුල ආහන ගඳ රස පහස හිතන දේවල් වල සම්බන්ධ ඉන්ද්‍රයන්ට ඇතිවෙන ඒ සංඥාවල් එහෙම නැත්නම් බාහිර ආයතන විල ගැටනකොට ඇතිවෙන දෙකේ සංඥාකරණයක් කරනවද නැද්ද? ඒ මනුස්සයාගේ හිත තියෙන වෙලාවේ බැලීමේ විඥානයේ තියෙන චක්ක විඤ්ඤා. එතකොට සෝතයට එන දේවල් ගන්ධ දිව කය ගන්නවද නැද්ද කියලා ගත්තොත් 100ට 100ක්ම බැලිල්ලක් යාට කරන්න බෑ බලන අතරමැද මෙවුව පිළිබඳ 100ට ගානක මොකද්දෝ මතකයක් තියෙනවා නැත්නම් සංඥාවක් තියෙනවා ඒක නේව සංඥා නා සංඥා තමයි සංඥා එතන ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ ඉතින් එතකොට ඔය කියන්නේ ඔය ධානයක් නෙවෙයිනේ ඔය මේ නිකම් මේ හෙළුවල ගෑනු රූපයක් දිහා බලාගෙන කාමභෝගී පුද්ගලයෙක් නමුත් ඒ පුද්ගලයා ඉන්නේ හිටගෙනද ඉඳගෙනද ඒ වෙලාවේ ගඳ සුවඳ කොහොමද තිබුණේ? අර මේ කියන එක පිළිබඳව මොකද්ද මතක සංඥාවක් මිනිහා ගාව තියෙන. කොටිම කියනවනම් කොටිම කියනවා අඩු ගන්න එක බලන එක කැතයි කියන එක බයලජ්ජාව කියන එක පිළිබඳව මතකයක් තියෙනවා මනුස්සයාට. ඒක කඩාගෙන ඉවශ්‍යකේ බලනින්න. ඒ වුණත් අපිටම ප්‍රසන්න බුද්ධ රූපයක් බලලා බොහෝම මනාප වෙනවා. යා දන්නවා මේක මුස්ලිම් මිනිසෙකුට මනාප නැහැ. කතෝලික මිනිස්සු මනාප නැහැ. මට මනාපයි කියන ඒ හැඟීම් නැතුව නෙවෙයි. අන්න එතකොට මේ නිෂ්ප්‍රභා වෙන මේ නේව සංඥා නාසඤ්ඤ මට්ටමට යන දේ ධ්‍යානකින් ගත්තේ නැතුවට කලව මේ තියෙන දේවල්. කොටිම කියනවා නම් 100 100ක් බලන්න බෑ. බලනකොට ওই කුණු හර්පටික්කුත් ඇතුළට යනවා. ඒව සංඥා වෙනවද නැද්ද? ඒක ඒක පරිශන කරනකොට කියනවා ඒව අපි මෝහණයටපත් කළා නිද්‍රා මෝහණයටපත් කළා ඒ වෙලාවේ යාට යෝජනාවක් දුන්නොත් ඒ යෝජනාව තැම්පත් වෙලා අවදියට ආවට පස්සේ යෝජනාව යටිහිතේ මොකද්ද හොල්මන් කරගෙන ගිහලා එළ මනසලම කොරවලා දානවා ඒක කරනව නෙවෙයි කෙරෙනවා ඒක සිද්ධ වෙන්නේ ඒක අර මොකද්ද සංඥාවකට කවනවා ඒ කරන ගමන් ගියා නෙවෙයි පුතේ ග්‍රහය අරන් ගියයි කියලා ඔන්න ඒ වැඩේ කරනවා යටින් අර සංඥාව වැඩ කරනවා ඒ පුද්ගලයා 16ක් පාටපත් වෙලා වැඩ කරනවා ඒ සංඥාව ඇතුව දෙයා වැඩ කරන්නේ සංඥා මම කරපු මගේ කෙරුවාවක් විදියට කරනවාද? ඒ නැත්නම් ග්‍රහය අරන් ගියයි කියලා කියනවද? නැත්නම් ඒක ඇත්තටම හසුරවන්න පුළුවන්ද කියන එක බැලුවොත් සාමාන්‍ය ඕනෑම පුද්ගලයෙක් තුළ තියෙන මේ නේව සංඥා නාසඤ්ඤ මට්ටම ධ්‍යාන මට්ටමේ පල්ලෙහා මේ හිතට නැතුව බැරි ආයතනයක්. ඔක වෙන් කරලා අඳුනගත්තට පස්සේ තමයි අපි ඔකට ධ්‍යානයක් කියන්නේ අටවෙනි ධ්‍යානය කියන්නේ හැම කෙනෙක් ගාම තියෙනවා. ඕනම අපරාධකාරයෙක් ගාව. සමත කරන විපස්සනා කරන භාවනා කරන කාගෙත් ළඟ තියෙනවා. වෙන් කරලා වෙන් කර අඳුන ගැනීම පරිච්ඡේද ඥානය තමයි ශ්‍රේක පුද්ගලයා කරන්නේ. ඉතින් මේක සාමාන්‍ය පුද්ගල පිළිගන්න කැමති නැහැ. පිළිගන්න ඕනකමකුත් නැහැ. මනසට රූප බලන වෙලාව රූප බලපුවාම ඇති ආය. ওই අතරමැද ඇහෙන ශබ්ද වාර්තාගත වුණාද නැද්ද? වාර්තාගත වෙන්නේ මකන්න පුළුවන් පෑනකින් ලියලාද නැත්නම් මකන්න බැරි පර්මනන්ට් එකක්ද කියන එක නෙවෙයි ප්‍රශ්නේ. ඒක යනවා දිගටම. ඉතින් යතිම් බලනකොට මනුස්ස හිතේ මේ මේ ප්‍රභවය තියෙනවා. ඒකට කියන විභවය කියලා. විභවයේ තියෙන අන්නේක ඉස්මතු කරන ඒක විතරක්ම තියෙන තැන. මුළු හිතම තියෙන නේව සංඥානා සංඥාතන කියනට කිසිම අරමුණක් නැහැ. එනේ නැහැ හැම අරමුණක්ම සංඥා කරන්නෙත් නැහැ නැත්තෙත් නැහැ. ඒතර යා දන්නව අරගේ බලමින් ඉන්නකොට කනේ නේව සංඥානා සංඥාතන නෙවෙයි. මුළු හිතේම නේව සංඥානා සංඥාතන. ඉතින් ඒක බය එලවන සුළුයි භවයේ ඉන්න මිනිස්සුයෙකුට. මේ දකින්න ඔක්කොම හේවණල්ලක් විතරයි තියෙන්නේ මේ. දකින්න ওই කීන දේවල් නැහැ. සංඥා ගන්නවා නම් ගන්න බලන්න නැත්නම් ගෑනවා. ඒ මට්ටමට යන්නත් සෑහෙන කැපකිරීමක් කරනවා. නමුත් නිවන් දැකලා නැහැ. තාම නිවන් දැකලා නැහැ. මොකද මේ මේව ඇති කරගත්ත මේ නේව සංඥා නා සංඥා ආයතනට තියෙන කැමැත්ත තියෙනවා. අන්න ඒක කොලේ වහලා ගහිල්ලක් තමයි ඔය Hindu ආගමේ විමුක්තිය වශයෙන් පෙන්වලා දීලා තියෙන්නේ. ඒක බෞද්ධ පැත්තෙන් බැලලා සමහරට සාධාරණීකරණ කරන්නත් යන කට්ටියක් ඉන්නවා. කරන්න පුළුවන් ගතියක් වගේ පේනවා. නමුත් මේ සරුවඥ විග්‍රහය සහ ක්ෂීනාශ්‍ර විග්‍රහය බලනකොට පේනවා ඒගොල්ලෝ තාම මේකේ ආස්වාදයක් තියෙන නිසා ඒක කෙලවර කියලා හිතනවා සැකමසුව. ඒක නෙවෙයි කෙලවර ඒක ඉක්මවන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේ දිත්තේ දැකීම අපි මේ ඇහින් බලන දැකීම ගත්තොත් ඒ දකින දේනේ අපි මේ එහෙන් දැකපු දෙය කියලා අපි පිළිගන්නේ. ලෝකේ අපි අද්දුට ප්‍රත්‍යක්ෂය කියලා එකක් තියෙනවානේ. එහෙන් දැකපු දෙයනේ අපි උසාවියේ කියන්නේ පිළිගන්නේ. එහෙන් දැක නැත්නම් කැමරාවකින් ගන්න. මෙන්න මේ දැක්ම පිළිබඳව පරිඤ්ඤය ඥානයක් ඇති කෙනා මේ දැක්ම කඩන්න උපමාන දෙකක් පාවිච්චි කරනවා. මෙතන මේ දැන් මට මෙහෙම පෙන්වන්නට මෙතනදීම තව මොහොතකින් උක වෙන දෙයක් වඩපත් වෙනවා. මෙතනදීම වෙන තැනක ඉන්න කෙනෙකුට මේකම වෙන විදිහකට පේනවා කියලා කාලය සහ දේශයට ප්‍රතිස්ථාපනය කරපු ගමන් ඔය දේ ඔය දේ වෙන්නේ නැහැ. ඔය දේ නෙවෙයි ඔය දේ වෙන දෙයක් වඩටපත් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මම මෙතනදී මේ දැන් දැකපු දේ නම් නෑ කියන්න එපා. ඒක එහෙම තමයි. නමුත් ඕකම දිහා බලාන ඉන්නකොට ਉਹ විපරිණාම වෙනකොට ඒකමද දැන් විපරිණාම වෙලා තියෙන්නේ. නැත්තම් වෙන එකක්ද කියන්න ගියාම අපේ දිව පැටලෙනවා. දිව හපාගෙන කණ්ඩ වෙනවා. ඒකම වෙන කෙනෙක් වෙන පැත්තකින් බලපුවාම ඕක නෙවෙයි බකින්නේ. එයා දකින්නේ වෙන පැත්තක. ඒතකොට ඒ මනුස්සයා දකින්නේදී මට විරුද්ධව කතා කරන්න බලන පක්ෂව පුළුවා. ඒතකොට මගේ තරහක් නෙවෙයි. මනුස්සයා දැකලා තියෙන වෙන පැත්තකින්, වෙන දේශයකින්. ඒකට වෙනස්. අන්නේ විදිහට මේ දේශීය කාලයේ දෙක විස්ථාපනය කළ බැලීමට අපි විපස්සනා කියලා කියනවා. මම දකින්න දෘෂ්ටි කෝණය මේක. ඒක මම පිළිගන්නවා. මොකද මම දන්නවා මේකම බලන හිටියොත් මේක විපරිණාම වෙනවා. මම ලෑස්තිද? මම මේක දිහාම අනිච්ච සංඥා බලන්න ලෑස්තිද? මේකම ඉරට හඳට නොකිය හොර රාසේ කාලය වැය වෙනවා. net අදහන්නට බැරි ලෙස රූපේ කමින්ම කී යනවා. බලාගෙන ඉන්නකොට කුකුලගේ කරමලේ සුදු පාට වෙනවා. ඒ කරමලේ සුදු පාට වෙලාද නැත්නම් මම් බලානිනකේ ඇහැ කරවෙල වෙලාද? කියන එක පිළිගන්න ගන්න එකම දෙයක් දිහා බොහෝ වෙලා බලානින්න බෑ පෘතජ්ජනයට. පෘතජ්ජන පෘතක් පෘතක්. එක් එක් බලනවා මේක බලනවා ඒක බලනවා මේක බලනවා අර කහනවා මේක බලනවා කරකෝල අතහැරපු එකක් වගේ පිස්සු ඇවිච්ච වඳුරෙක් වගේ නටනවා. බුදුන්ස කියනවා මම ඔබට පෙන්ලා දෙන්නම් ওই දිඨිය. දිඨය. කාලානුරූප බලහිටපෝකේ විපරිණාමයක් සිද්ධ වෙනවා ඔබ ඒකට කොච්චර විරුද්ධද කියලා බලපන්. ඔබ මේ නිත්‍ය සංඥාවෙන් බලන නිසා යමක් බලාගෙන අරමුණ වෙනස් වෙනවා දකිනකොට ඔබ එන චෝදනා කමටහන් සුද්ධ කරනවා කියන ඔච්චරයි. ඒගොල්ලෝ කියනවා මම බලාගෙන අරමුණ වෙනස් වුණා. දැන් ඒකට හදලා දෙන්නයි කියනවා. ඒකේ වෙනස් වෙන්න බෑ. ඒ කියන්නේ තරම් නිත්‍ය සංඥාවෙන් බලන්න. ඒතර වෙන කෙනෙක් වෙන පැත්තකින් බැලලා කිව්වොත් එහේ මම ඒක දිහාම මම දැක්කේ මේ පැත්තෙන් ඒතර මෙහෙම බලන විතර මම ගහන්න හදන උට එහෙම බලන්න බෑ මම බැලලා මම අත්දකලා නේ කියන්නේ මම දැක්කේ වෙන විදිහකින් හරි එයා දැකපු කෝණේ අනිත් පැත්තෙන් වෙනකොට වෙනස් ඒතර මේ කාලයෙන් සහ දේශයෙන් මේ විස්ථාපනය වීම දෙකම වෙන පැත්තකින් බලන එක තමයි විපස්සනා අනුපස්සනා කියන්නේ අනුපස්සනා කරනවා කියලා කියන්නේ බලපු දෙයම නැවත බලනද නැවත බලපු දේ නැවත බලන්න විවිචනාත්මකව. කහරි බමාරු. විශේෂයෙන් මේක Tamange නිර්මාණයක් නම් විවිධ පැතිවලින් බලනකොටත් අපි කැමතියි. අපිට ඕනේ අර අපි බලන සාදර බැලමයි. නැත්නම් අපි බලන ද්වේෂ සාගත බැලමයි. ඉතින් ඒකට හරි ලස්සන උපමාවක් අපේ කටුකුරුන්ද ස්වාමීන් වහන්සේ පෙන්වලා දෙනවා දේශනා මාලාවේ. වඩුවා දොරලෑලි දෙකක් ගහලා දොරගෑලි දෙක වද්දන වෙලාවේ ඒ දෙක එකට ලං කරපුවාම හරියටම මට්ටම් නැත්තම් දොරලා දෙක හේතු වෙන්නේ එතකොට එයා කරන්නේ අර ගාපු ලීයේ පැත්ත කන හැට තියලා බලනවා. කන හැට තියලා බලන එක කෙලින්ද තියෙන කියලා. තමන්ම බලපු එක තමන් විවේචනාත්මකව බලන. මේ මම ගාපු ලීයේ ඇදයක් තියෙන්න බෑනේ කියලා තමන් නොබල හිටියොත් වද්දන්න බෑ මේක. වද්දන්න නම් තමන්ම ගාපු ලීය කන හැට බලන්න ඕනේ. කැහක් වහලා බලනකොට පේනවා සමහර තැන්වල රැලි තියෙනවා. ඊට පස්සේ ආයෙත් ලෑල්ල හේතු කරලා අර තැන ලකුණු කළ ඒක ගෙවෙනකන් ගන්නවා. ගාපුවාම ඊට වැඩිය සියුම් උම්ම මේ ඒවට කියන්නේ මේ උන්දම් කියලා කියන්නේ. මතුවලා තියෙන තැන් පේන. ඒක ගාපම තව සියුම් තමයි. ඉන්නේ ඉන්නේ ඉන්නේ ලොකු උන්දමේ ඉඳලා ගෙවම් කරන එකට බුදුරජාන්සේ තච්චක කියන නම දීලා තච්ච කියලා හැම ගහන පොත්ත පෙත්ත පෙත්ත පෙත්ත අයින් කරනවා. අයින් කරනකොට අර උන්දම ගැවෙන තාට කරන්නේ. කරලා කරලා හරියට කන හැට දෙක තියලා දෙක හේතු කරපුවා හේතුවදී. ඒ නිසා මේ වඩුවට බෑ Taman ගාපු ලී ඇද නැහැ කියලා හිතුවොත් වර්ධිනවා. ඇද තියෙනවා කන හැට බලන්න. ඒ නිසා භාවනා කරන අපි ලක්ෂිකුත් එකක් වාරවලදී Taman දිහාම හැරිලා බලනවා. උඹ යන ගමනේ ඇද තියෙනවා. උඹ යන ගමනේ චපලකම් තියෙනවා. ෂටකම් තියෙනවා. මායාවීකම් තියෙනවා. ඒව නැහැ කියලා බැලුවොත් නෑ තමයි. එතකොට ඌ ওই මායාටික ෂටගතිය අරගෙන ලබනාතුවට යනවා. එමුනේ එන ෂටගති මායාවී ගති චපල ගති මතු කරගෙන අපේ කබ්‍රක්මචාරින් මහන්සලාට පින් සිද්ධ වෙන්න ධර්මයේ ධර්මා දාසයට පින් සිද්ධ වෙන එක මතු වෙන ස්වරූපයෙන් ගත කරලා ඒක මතු වෙනකොට නම් වහ කණ්ඩ හිතෙනවා ඒකයි පිස්සු ඇදෙන්නේ භාවනා කරනකොට මතු වෙලා එනකොට නම් පෙන්ලා දෙන මනසට පිහින් දමලා ඉඳ හිතෙනවා මේ මෙච්චර මහන්සි වෙලා ගෙවල් දොරවල් තැල්ලා ඇවිල්ලා මේ මැරිගෙන භාවනා කරන මීයක ඇවිල්ලා අඩුපාඩු පෙන්ලා දෙන්න හදලා අඩුපාඩු බෙන්නILLක් නෙවෙයි ඒ කෙනාගේ තියෙන අඩුපාඩු අරගෙන මැරුණොත් යන්න වෙන්නේ ඔය සංසාරේට මනුස්සයක මතුවෙන එක හොඳයි. හැබැයි මතුවෙනකොට වෙහෙසයි. ඒක නිකන් වෙහෙස කර වචන කියලා පාවිච්චි කරන්නත් පුළුවන්. හිත හිත රිදෙනවා කියලා. ඒ වගේම දෙකින් විතරක් මං වගේ ගෙහක් වසලයක් මෙච්චර කරලත් මේක වරද්දාගත්තා නේ කියලා අපිට හරියට දෙස් දෙන්න හිතෙනවා. මේ මේ සෙනගේ ඉස්සරහා මම මේ ප්‍රසිද්ධ වේදිකාවට නැදලා නටර කොට වැරදිලා. වෙන කෙනෙකුගේ දෙබසක් කියලා මම කාටදෝ කියන්න ඕන එක වෙන කෙනෙක් කියලා. අර මහගමසේකර මහත්තයා කියන ඒකේ මේ ඒ දෙබෙතේ ඇටියට ඒ මනස හොඳ පෞරුෂත්වයක් වෙන සටන් කරනකොට උට බෑ සිංහල බෑලු. ඌට කියන්නේ නවතිනු ද්‍රවිඩේ කියලා. ඌ කියන්නේම නවතිනු දොර උඩ කියලාලු. නවතිනු දොර උඩ කියනවලු කඩු වරගෙන. ඉතින් අර නාටකෙමේ දොර උඩ වෙනවා වැඩි. උට ඒකේ ද්‍රවිඩේ කියන එක කියන්න බෑ. අනිත් ටික ඔක්කොම හරි. ඉතින් ඌට කියන්න මේ බෑ උඹ ලස්සනයි කඩු හටන ලස්සනයි ඇඳගත් එක ලස්සනයි ඔක්කොම හරි ද්‍රවිඩේ කියාපන් කියලා. ඉතින් ඌට තන බලන්න නිකන් හිටපන් මට බෑ එහෙනම් කරන්න මුච්චත් කොල්ල දීදී මේක එනවා මාව හදන්න කියලා. දොර උඩ කිව්වට හරියන්නේ නැහැ. ද්‍රවිඩේ කියන එකට. අන්‍ය වගේ පුංචි ඇදකොළ හදනකොට අම්මා අප්පා කෙරුවත් අහිත් නරක වෙනවා. නිසා තමන් විත දිහාම දැකපු දේම නැවත දකින්න නම් මේ දකින්න දේ තුල දැක්කයි කියන දේ තුල මායාව තියෙනවා. ෂට ගතිය තියෙනවා. චපල ගතියක් තියෙනවා. නිසා ආයෙත් ඒක දිහා බලන්න. රහත් වෙන්න ඕන. රහත් වෙන්න ඕන. එහෙම නැත්තම් කියනවා බැලුවට මට පෙනුනේ මෙහෙමයි කියලා ඒකේ දැක්ක විදියට කියන්න පුළුවන්කම ඒකට කියනවා ආර්ය වෝහරය කියලා. කවදාවත් උත්තරජනයට බෑ. එයා ඒක මට්ටම් කරන්න හදනවා, ලස්සන කරන්න හදනවා, උපදාන්න හදනවා, අලංකාර භාෂාවට දාන හදනවා, ප්‍රපංච කරන්න හදනවා, කතන්දර ගොතනවා, වෙල්වටාරම් කියන. තියෙන දේ තියෙන හැටියට කියන්න බෑ. ඒ නිසා එයාට බෙහෙත් කරන්න බෑ. එයා කියන දේ මේ තියෙන චපලකම පෙන්ලා දීපුවාට හිතර දෙන නිසා එයා කියන්නේ ආලවට්ටම් දාලා. අන්න මේ ආලවට්ටම නැතුව දැක්ක දේ දැක් හැටියට කියන්න පුළුවන්කමෙන් තමයි එයාගේ දැක්ම තව කෙනෙකුට විවේචනය කරන්න පුළුවන්. එයා කිව්වේ නැත්නම් පසේ බුදු වෙනවා. කිව්වොත් සම්මා සම්බුදු වෙනවා. දකින්නවා දැක්ක විදියට එයා කියන්නේ නැහැ. එයා හිතනවා මේ මට වැරදිලා මේ දැක්කොත් මිනිස්සු ඉස්සරහා මට උපහාසයට ලක් කරાવી. මට ඇස් නැති වෙලායි කියලා කියාවි. වපරයි කියලා කියාවි. ඒ නිසා එයා කියන්නේ ආලවට්ටම දාලා හදනවා. අන්නේ ආලවට්ටම තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. ඒ ආලවට්ටම තමයි මායාව කියලා කියන්නේ. ඒ ආලවට්ටම තමයි තණ්හාව කියලා කියන්නේ. ඉතින් තණ්හා මාන දිට්ඨි නැත්තේ නන්නේ. අන්න ඒක අහුවෙන විදිහට මම මෙහෙම කිව්වට සමා වෙන්න ඕනේ වෙනස් වෙන්න පුළුවන්. මෙන්න මම දැකපැටි. මට හිතෙන්නේ මෙහෙමයි කියලා අපි පොඩ්ඩක් ඒ අතරමැද ඉඳ තියලා කතා කරොත් අනිතික අනිතික ඔබතුමාට එහෙම පෙන්වනකොට මට පෙන්වන්නේ මෙහෙමයි කියලා කියන්න පුළුවන්. නෑ නෑ මම දැක්කේ මෙහෙමයි වෙන කෙනෙකුට එහෙම දකින්න බෑ. දැක්කොත් මරනවා. කෑ ගහන්න පටන් අරගත්තොත් ඒකයි ඔය දේශපාලනීති වෙන්නේ. නැත්තම් දේශපාලන ක්‍රමසෝ අවංක නැතුව නෙවෙයි. ආන්නේ විදිහට මේ දැකීමේ කලාව අනුකයටත් ඉඩ තියලා තමන්ගේ ෂටමායාවී ගති මතුවෙන විදිහට ප්‍රකාශ කරන්න පුළුවන් කෙනාට කියනවා සීකපුත් කියලා. එයා හික්මෙන්ට කැමතියි. ඒත් ඒක නිසා බුදුජාන් වහන්සේ ඒ දෙයක් දිහා නැවත නැවත බලන් දරිනවා. බුදුජන කවදාවත් කැමති නැහැ. එයාට ඕනේ දේවල් මාරු කර කර බලන්න. ඒ තමයි මේ රූප වාහිනිය හදලා තියෙන්නේ. දේවල් මාරු කර කර පේනවා. එහෙම නැත්නම් වෙන දේවල් බලනවා ගමන් ඇවිදිනවා අර හිමේ බල බල ඉනවා ඔළුව කරකව කරකව තමයි ඉන්නේ මොකද එකම දෙයක් දිහා බලන් ඉන්න බෑ ඉතින් එහෙම කරන නිසා අපිට එකම දෙයක් දිහාවත් අපිට හරියට කියන්න බෑ කිව්වට පස්සේ ගෙතේ ඒ මොහොතේ දැක්කේ එහෙමයි. ඔන්ට එහෙම අපි කියන්නේ නැහැ නේ. මම දැක්කේ එහෙමයි කියලා කියන මිසක් ඊට පස්සේ කියන දැකපු දෙයම වෙනස් කෝණයකින් ඒක නැවතරයක් බලන්න. ඊගාව චිත්තක්ෂණේ බලන්න කාලේ පන්නලා බලන්න. ඊට පස්සේ යා නටන්න අරලා නටලා අනික් යාගේ වෙන පැතිකඩයක් බලන්න. බලලා ඒකමයි මේ විපරිණාමයටපත් උනේ කියලා මේ විපරිණාමයට ඉඩ තියාගෙන අනිත්‍යතාවයට ඉඩ තියාගෙන විවෘත භාවයට ඉඩ තියාගෙන යන්න හදන එක පෘත්තජ්ජන්නයට ආත්ම නිෂේධනය කරන සුළුයි. අර මෙතෙක් කරන ආපු චරිතයට බාධාවක් වෙනවා. මං හදාගෙන ආපු මම මම යකෝ මෙහෙමයි කියාගෙන කියන ගතියට බාධාවක් වෙනවා. ඉතින් ඒක නිසා එයා බුදුන් කෙරේ ගෞරවය කියන නිහතමානීකම ධර්මයේ කෙරේ ගෞරවය කියන නිහතමානීකම සංඝයා කෙරේ ගෞරවය කියන නිහතමානීකම මම මේ හික් වෙන්නේක් මම ශික්ෂාබද කරු කෙනෙක් කියන නිහතමානීකම තිබ්බොත් ගරු කටයුතු කෙනෙකුට කමටාක් වර්තාව ලියා <coughs> ලියාවි මම බැලුවා මෙන්න මේමයි පේන්නේ එතකොට අනිත් එක කරන්න පේනවා මේ මනුස්සයා වපරහෙන් බල්ලති ඔය කියති ඔය ඔය ඔහොම පේන්නේ ඔහොම බලමින්දා ඔකේ 11 ආකාරයක් තියෙනවා බලන්න ඒ 11 ආකාරය වෙනකන් ඕකම බලන්න. හරියට හිතෙන්නේ මම දීප රජනේ හරි නෑ මට දඬුවම් කරයි කියලා. දඬුවම් කරා නෙවෙයි. ඕකවත් භවනා කරන්න තියෙනකොට ওই පාඩමවත් කියලා දෙන්න බෑ. නිසා කිතම දැක්කා ඕකේ 11 පැතිකඩක් තියෙනවා. පැතිකඩ 11ම දකින්නකම් දැක්කයි කියන්න බෑ. ඕක වැරදි නෑ. ඕක වැරදි නෑ. තව පැතිකඩ තියෙනවා. ඒ නිසා මේ දැකපු දේ එයා මඤ්ඤණා කරනවා මම දැක්කාය දැකපු දේ මමය මගේය දැකපු දෙයින් දැකපු දෙෙහි කතන්දර ගොතනවා එයා දන්නවනම් මම දැක්කේ ආංශිකව මේක පිළිබඳව යමක් ප්‍රකාශ කරන්න ඉතල මේක නැවත බලන්න ඕනේ අනුපස්සනා කරන්න ඕනේ විපස්සනා කරන්න ඕනේ ඊගාව චිත්තක්ෂණෙත් ඒකම බලන්න ඕනේ. හිත හරි කැමති වෙන දෙයකට පණින්න. එම් පණින්න දෙන්නේ නැතුව මේකම කොටු කරන මේකම බල බල හිටියොත් අනිවාර්යයෙන්ම ඊගා චිත්තක්ෂණයේම ඒ අරමුණ ආවොත් ඒක වෙනස් වෙලාමයි මතුවේ. ඒක බටහිර ලෝකයා කියන්නේ එක මිනිහෙකුට ගඟට පැහැලා දෙසරයක් නාන්න බෑ. ඒ ගඟ පළවෙනි සැරේ නාපු ගඟ ගිහිල්ලා ඉවරයි දැන්. දැන් දීගා බයින වෙන ගඟකට. ගඟට දෙසරයක් බහැලා නෑවයි කිව්වට ගඟ ඒ නාපු ගඟ ගිහිල්ලා. උඹ දැන් හිතනවා කැලණි ගඟෙන්මයි නෑවේ කියලා. කැලණි ගඟෙන් නාලා සුද සබංගාලා කොණ්ඩේ ගඩ දාලා හායි. හරි ජොලි වැඩි. නමුත් ඊගාසරි බෑපම් බලනකොට වෙල් නිකන් ගිහිල්ලා. අපිට තේරෙන්නේ ආස්වාසේ දිහා බලාිනකොට ආස්වාසේ ගලන ගඟක්. ඊඹ ඊගාවට බලන්නේ ආස්වාසේ මොනාට ඒ ගියේ ගඟේ නෙවෙයි නාන්නේ. ඒකෝටි ගීසල්ල දැකපු ජවනිකාව නිශ්චල ඡායාවත් මේ දෙවෙනි සැරේ දකින නිශ්චල ඡායාවත් අතර වෙනස දැක ගන්න එක තමයි අනිත්‍යතාවය බලනවා. කියන්නේ විවෘත වෙනවා කියලා. කියන්නේ බලන්න බෑ. මොකද අපි හිතනවා ඉස්සෙල්ලා එකම වෙන්න ඕනේ. ඒක පොඩ්ඩ සකස් කරලා හරි ගන්නවා. දෙවෙනි සැරේත් ඒකමයි දැක්කේ. කියන්නේ නොවුනොත් චෝදන කරන බලන්නකෝ ආනාපානෙ බලන් හිටිය එක නැති වුණානේ ආනාපානෙ වෙනස් වුණානේ ගොරෝසු වුණානේ සියුම් වුණානේ අයියෝ වැඩ නැහැනේ වෙන එකක් දෙන්නකෝ නිතරම පවතින අරමුණක් දෙන්න අයියෝ ඔය ආනාපානෙ වගේ දෙයක් චපල දෙයක් එක භාවනා කරන්න බෑ කියන. ඥායන පිම්බි වැකිලිම බලන්න. ආ හොඳයි හොඳයි ආදීෂෝක් නේ පිම්බි වගේ ආදීෂෝ අයියෝ ටික වෙලා බලන්න කියනවා ඒකත් අර වගේමනේ. හිතින්නේ නැහනේ බබේ බඩේ වෙලාවක පේනවා පපු එක වෙලාවක පේනවා බුරි එක වෙලාවක පේනවා මම දැන් කොතනද බලන්න ඒ තන මාරවීම සහ අරමුණේ සටහන් ආකාර මාරවීම යෝගාවචරයට ණයට අඳුකොල ගැහුවා. පිස්සු බලු රෝගයට පිස්සු බලු හැයිච්ච බල්ලට වතුර ගැහුවා. බුදුහාමර පෙන්වන්න ඕනේ ඒක තමයි. ඔබ සීක මේ පිරිමි ගෑනු බලන ගෑනු පිරිමි බලන කාමයක් නෙවෙයි මෙතන තියෙන්නේ. නැත්තම් ආස්වාදයේ සඳහා නෙවෙයි බලන්නේ මේ එකම දෙයක් තියා නැවත නැවත බැලීමට අනුපස්සන කරනවා කියලා කියනවා. කායේ කාය අනුපස්සී වේද කායේ කාය අනුව දක්නා සුලුව විකොලස ආකාරයෙන් පේනකම් කාය බලපන්. ආස්වාස් ප්‍රසආසෙත් ඒ අනුව බලපන්. වේදනාත් බලපන්. මේක දිහාම නැවත නැවත බලන්න හදනවා කියන එක කරුවල කාමරයකට දාලා හිරගෙදරක දැම්මා වගේ. එයාට තමයි සීක කියලා කියන්නේ. නමුත් මේ සීක පුද්ගලයා හිරගෙදර ඉන්නේ කනගාටු වෙන්න රජ්ජුරෝ දිනු. හිරට දාපු එක. හිරගෙදර ජොලියේ හිටියොත් රජුරෝ පරාදයි. ඌදිනු ඌට කණ්ඩත් හම්බෙනවා බොණ්ඩත් හම්බෙනවා ඉඳගෙන භාවනා කරන්නත් පුළුවන්. ගෙදර ගෑණිවත් දෙන්නේ නැහැ ওই සැපේ. ආන්නේ වගේ මේ එකම දෙයක් දකින්න බුදුජාණන් වහන්සේ අපිට දීලා තියෙන මේ වරය. අනුපස්සනාව තියෙද්දි අපි මේ විවිධ දේවල් වලට යන්න හදන එක දෙන්නේගේ වෙනසක් නැහැ කාගෙත් ඇති මොකද අපි එකම දේ බලන දේ වෙනස් වෙනවා දකින්න කැමති නැහැ. ඒකයි කියන්නේ net අදාහ ගන්නට බැරි ලෙස රූපේ කෙමෙන් මැකී යනවා. ඉරට හඳට නොකියවර රාසේ කාලය ගත වෙනවා. කාලේ යනවත් එකම සටහන් සාකාර මාරු වෙනවා. ඔක තමයි අනිත්‍යතාවය කියලා කියන්නේ. කිසිම කෙනෙක් ඒකට සාදර වෙලා නෙමෙයි භාවනා කරන එකට බාධාවක් කරන. ඒක නැත්නම් ඒක අරියාදුවක් කරන. ඒක කරදරයක් කරන. ඒ නිසා එයා හැමදාම කමඨාන් වාර්තා ලියන්නේ පැංගිරි භාෂාවෙන්. තිත්ත භාෂාවෙන්. බලන්නකෝ ඊයෝ බලන්නකොට මේක මේ විදිහට චපලකම් කරන්නේ නොපෙනී ගියානේ නොදැනී ගියානේ වෙන කෙනෙක් ආවනේ තෙන්ද. ඉතින් ඔච්චර තමයි ඇත්තටම බුදුහාමුදුරට පෙන්වන්න ඕන. අන්න ඒකේ ඒ විදිහට දැකලා විස්තර කරන්න කරන අපි කියනවා සීක පුද්ගලයයි කියලා. ඉතින් බුදුජාන් වහන්සේ සඳහන් කරනවා ඒකට අර ඥානන්ද සාංශය ලියලා තිනවා අර මනසේ මායාව කියලා මැජික් ඔෆ් ද මයින්ඩ් කියලා ඒක සූත්‍ර රාශියක් තියෙනවා. ඒක හරි වටිනා සූත්‍රයක් කාලකාරාම සූත්‍රය. ඒකත් ඔය අටුවා කතා ලියන්න අමතක කරපු සූත්‍රයක්. මොකද බේරන්න බෑ. භාවනා කරපු කෙනෙකුට නැත්තම් වෙනස් වෙන්න කැමති කෙනෙකුට ලිය හැකියි. ව්‍යාකරණ දන්න දැනුම තියෙන රචනා ශිල්පී හොඳට දකින්න කෙනාට ලියන කෙනාම නිෂේධනය වෙන සූත්‍ර ඉවර වෙනකොට. ඒ නිසා ලියවිලා නැහැ. ඉතින් ඒකේ ලියලා තියෙන බුදුදහමේ දෙවියන් සහිත මරුන් සහිත බබුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ප්‍රජාවෙහි මම සියල්ල දැක්කා කියලා. ඒකලෝ සාකාරයෙන්ම දැක්කා. සාරුවඥයි. මේකල සාකාරෙම දැක්කයි කියන මහ පොළොවේ හිල්ලුම් කනවලු. ඒ කියන්නේ සසංජීමි සමනකේ සබ්‍රක්‍මකේ දේව දේව මනුෂ්‍ය ප්‍රජාව සහිත ලෝකේ මම දැක්කා. දැක්කේ මොනවද? ඒක බලපු දේ ඒකල සාකාරයෙන් දැක්කා. විඳපු දේ ඒකල සාකාරයෙන් මම විඳලා තියෙනවා. සංඥා කරපු දේ සංස්කාරණ කරන දේ විඥානයේ 11 ආකාරයක් දක්වන නිසා මම දැක්කා කියනකොටම මහ පොළොවේ හෙල්ලුම් කාලා තියෙනවා. මොකද මේ ලෝකේ එකම කෙනෙක්වත් දැකලා නෙවෙයි මේ රචන ලියන්නේ. එකම දෙයක්වත් දැකලා නෙවෙයි ගහපා දෙන්න හදන්නේ. එකම දෙයක්වත් දැන දැකලා නෙවෙයි මේක හොඳයි කියලා බඩු විකුණන්නේ. විකුණන්න දෙයක් නැහැ දැක්කන. ඇඩ්වර්ටයිස් කරන දෙයක් ඇත්තේ නැහැ. දැක්කනම් දකින්න තියෙන මේකේ තියෙන අනිත්‍යත්වය, දුක්ඛත්වය, අනාත්මත්වයයි. ඒතියෙදි මේක හොඳයි, සුඛයි, සුබයි කියලා පෙන්වන්නට නෙමෙයි. වෙලඳන්නේ ප්‍රචාර කරන මාකටිං පාරේ යන්නේ. ඉතින් මාකටිං කරනකොටම කියන්න වෙනවා එයා දැක්ක කෙනෙකු වෙන්නත් බෑ දැකපු කෙනෙක් මේ මාකටිං එකට අහු වෙන්නෙත් නැහැ. බුදුරජාණන්සේ දෙවියන් සහිත මරුල් සහිත බඹුන් සහිත ලෝකේ මම සියල්ල දැක්කයි කියලා කියනකොටම මුළු ලෝකෙම වශී වෙනවා. මේ ලෝකෙම වශී වෙනවා. එකකටවත් බෑ දැක්කේ නැහැ කියන්නේ. මොකද සාරාංශයේ කල්පලක්ෂයක්. ඕකම නැවත නැවත බැලුවනේ. බෝධි සම්භාරයේ බෝධි අදිෂ්ඨානේ විමෙහෙලන්නේ නැතුව උඹලමට ගහන්න පුළුවන් තරම් ගහපියක්. පුද්දන්න පුළුවන් තරම් පුදුපියක්. එකක්වත් මං ගණන් ගන්න තොපේ මේ වෙස් පෙරලිල්ල. 11 ආකාරයේ බලනාසුළු බලන්නේ. මේ කාලේට අපි බෝධිසත්ව කියලා කියන්නේ. නිවන් දැක්කට පස්සේ කියනවා මං දැක්කා මම දැක්කේ නෑයි කියලා කියනවනම් ඒක බොරුවක් කියලා බුදුහාමර කියනවා. මට යම් දෙයක් යම් වස්තුවකට හිත දාලා බලනකොට ඒකට මට ඕන ඒකේ අගමුල ඔක්කොම බලන්න පුළුවන්. සියල්ල මම බලනව නෙවෙයි. ඕනනම් බලන්න පුළුවන්. බලන්න බෑයි කියන බොරුවක්. ඒකල ඒකම සඳහන් කරන දැක්කයි නොදැක්කයි දෙකම කියනවනම් ඒක මගේ දෝෂයක් කියලා. එහෙම නෑ දැක්කමයි. බුදුහාමුදුරු දැක්ක මෙහෙම බලන්නට ඉස්සරහ පැත්ත විතරයි පිටිපස්ස පැත්ත දැක්කේ නැහැ. ඉස්සරහකට සාපේක්ෂව තමයි පිටිපස්ස එක ගණන් කරලා කියන්නේ. වම් පැත්ත එකයි දකුණු පැත්තයි. නේ එහෙම ගන්නෑ. ඉස්සරහ බලන්නට පස්සක් පෙන්නලා තමයි කතා කරන්නේ. ඉතින් ඒ වගේ ප්‍රකාශන අටුවාචාන් වහන්සේට දරා ගන්න අමාරුයි. මොකද අටුවාචාන් වහන්සේට පේන්නේ ඉස්සරහ විතර ඉස්සරහ බලනකොට. එයාට පේන්නේ නැහැ නේ ඉස්සරහ බලනකොට සර්වඥාන්සනමකට මේ 360ක් ඕන එක පේනවයි කියන එක මොකද අටුවාචාර්ය වංශරෝනේ මිනිස්සු ඔක්කොම එයා ලියන භාෂාවට යොමු කරන්නේ තේරවාදයට යොමු කරන්නේ. ඒකට අනිත්‍ය අන්ධ වෙන්න එපාය. මෙයත් අන්ධ වෙලා ඒකම හයි ඒකම හුවා දක්වන්න එපා. ඒ හුවා දක්වනට ඔය හතරවැත්තෙන් පේනවා කියන කතාව බාධායිනේ. තමන්ම කරන අර්ථකතනයට බාධායි අනිත්‍යයටත් පේනවා මට විතරක් නෙවෙයි අටුවාචාන් වහන්සේටම ලොකු දෙයක් හම්බෙන්නේ නැහැ අටුවාචාන් වහන්සේට මේක ලියන්න හිතෙන්නේ ඌ අවබෝධ කරලා නැති නිසානේ අවබෝධ කරනවා අය ලියලිය ඉන්න දෙයක් තියෙනයි ඉතින් ඒ නිසා ඒකට ඒ අවධානය යොමු කරන්න හදනවයි කියලා කියන්නේ අනික් අයත් අඳ කරනවා තමනුත් අඳ වෙනවා. ඉතින් එහෙම කෙනෙකුට කියන්න බුලන්ද බුදුහාමර මේ සියල්ල දැකලා කතා කරන්න කිව්වා තේනවා බෝ ලියන පැත්තක තියලා භාවනා කරපන්කෝ. නිකම්ම චෝදනා වෙනවනේ. මේ භාවනා කරනන් පවා මේ ලියන අයට කියන අයට උඩ තියන්න හදන්නේ මට වැඩිය ලියන කියන අය දන්නවයි කියන මත් කරගත්තොත් එතන්නේ. මේ මත් කිරීමට කවුරුවත් ලක් වේ යුතු නැහැ හැම කෙනාටම සියලු ශක්තිය සියලු හැකියාවල් තියෙනවා. බෙදා ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. අන්න ඒ වගේ යම් කිසි දෙයක් යමක් හුවා දක්වන්න හදනවයි කියලා කියනවනම් සමස්ත කවදාවත් දැකලා නැහැ. සමස්ත දැකේ එක නැ එකට අවධානය යොමු කරන්නේ නැහැ. යොමු කෙරුවොත් සමස්ත දකින්න බෑ. මේ තේරවාදයමයි හරිදේ. ඒ වෙනතම මේ අනිත්‍යතාවයමයි හරිදේ, දුක්ඛතාවයමයි හරිදේ, අනාත්මතාවය හරිදේ කවුරු හරි ගහපා දෙන්න හදනවා. මේකමයි සත්‍ය අනිත්‍ය බොරුයි කියලා බුදුහාමුදුරු දේශනා කරන එක ප්‍රතික්ෂේප කරන්න මුලින්ම කියලා. උඹ නැවත බලපන්. උඹ ඒ දෘෂ්ටි කෝණයෙන් බලපන් ආයසරයන්. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අන්නේ බලන්න බැරිද කට්ටිය අතර තමයි ඔය ගුරුකුල වාදයි යනම්මනම්. සේරම තියෙන්නේ. ඒ නිසා දැක්කත් නොදැක්කත් දෙකම කියලා කිව්වනම් ඒත් බුදුරජාණන් කියන එක දෝෂයක් මගේ කියලා. මෙන්න මේ වචන විස්තර කරන්න අටුවාචාර්යන් වහන්සේලා පොඩ්ඩක් පැකිලා තියෙනවා. ඒ නිසා ඒවා මේ අටුවාචාර්යන් දීලා නැහැ උත්තරයක්. පස්සේ ඔය මේ කාරකාරාම සූත්‍රයේ කරුවල කරූල පෝයක කළු දීපකුණලාග කරු කරූල තිබිරි ගහක් යට කාලබුද්ධ රක්කිත ආමඳුරෝ කළු හතක් තියාගෙන දෝ සූත්‍රයක් දේශනා කළා තියෙනවා. කාලබුද්ධ රක්කිත ආමඳුරෝ කාලකාරාම සූත්‍රයේ කරවල කාල තිමිරි ගසක් යට කළු දීපකුණේ කරවල පෝයක. පිට කපල සෙනක වාඩිලා ඉන්නවලු බණහඬ. එතකොට මේ ලද්දාතිස්ස රජුර එනකොට හැරෙන්න ඉඩක් නැහැ. රජුර දැක්කා යන ගමනේ හැටියට රජුර ආවේක කලබල වෙනවා. රජුර හිටගෙන බනහලා තියෙන උදේ වෙනකම්. ඒකලිකවලු රාජකමක් කරන්න මට මොකද්ද තියෙන සුදුසුකම මේ හාමුදුරුවෝ මෙච්චර ලස්සන බණ කියද්දි කියලා උදේ පාන්දර ඇවිල්ලා මුළු ලංකාවම පූජා කළා තියෙනවා. මම මේක රජුරෝ ස්වාමීන් වහන්සේ මේක බාරගන්නේ කියලා. ඔබාන්චිව දකින්න දැක්ම තියෙනවා නම් රජ කෙනෙකුට රජුරෝ ධාර්මික රජකම් කරා කරන්න බෑ. එහෙම වුණොත් රජකම් කරන්න බෑ. රජකම් කරොත් මේක බලන්න බෑ. ඊට කාලබුද්දට දාමුද ඒක අරගෙන ආය රජුරවණ්ඩම දීලා තියෙන මල වාතයක් නේ අප්පා මේ රට පාලනය කරන එක ඔබතුමා මේක ගන්නේ කියලා. ගේ හත්සරයක් ලංකා භූමියේ හමුදුරණ පූජා කරලා හත්තරේම රජුරු හමුදුරු දීලා තියෙනවා. ඒකයි මේ මේකද මේ අපි ධර්මද්වීපය කියලා කියන්නේ. නිසා මේක සාසන පූජාවිද්‍ය මේ කාලබුද්ධ රකිත හාමුදුරුවෝ බුදුරජාන් වහන්සේ කාලේ සච්චක බ්‍රාහ්මණය වශයෙන් තමයි පිළිලා තියෙන්නේ. ඉතින් බුදුහාමුදුරනේ විරුද්ධව 500ක් සෙනග අරගෙන ගිහිල්ලෙවල ආත්මය තියෙනවයි කියලා වාද කරන්න කියලා තියෙනවා. ඒ කතාවත් ඕ දුර වැඩි මේ කතාවල වල ගැලපෙන්නේ සත්‍යක කියලා කියන්නේ මේ ශාක්‍ය නෑ බ්‍රාහ්මණයක කුමාරයෙන්ට බමුණු ධර්ම උගන්වපු හැබැයි බමුණු කුල ඉපදිච්ච කෙනෙක් නෙවෙයි. ඒක හරි දරුණු වැඩක් ඒක. අර බමුණු කුලේ නෙවෙන කෙනෙකුට ඒ මන්ත්‍ර ජප කිල්ල හැරීමේ කරන්න බෑ. මේ මනසේ එන පත ශරීරයක්ල තියෙන්නේ මම මේවා කියනකොට බණී දන්නෙත් නැහැ හිටියනම් සත්‍යක වයින්නවා ෂුවර් එකටම ජකට පටි එකළු බඩ බැඳගෙන ඉන්නේ ඉඳගෙන ඉල්ල බණ උගන්නන්න ගියාම මේක වෙනවා බඩ එනවනේ 500ක් රසාක්‍ය කුමාරවරු විතරයි ඉතින් මහා පඬිතෙක් විතර ගිහිලා බුදුහාමරණ දිගහරනතෝ බයනවලු මට ආහුනොත් ශ්‍රමණ බමත් ගෞතම කිහිල්ලෙන් দাঁඩි දාන්න මම දෙන්නේ වාදට එන්නේ මේ මිනිහ තියෙන ආත්මෙම නැති කරන්න හදනවා මේ මේ ඇත්තා වූ මාත්මයක් නැති කරන්න කතා කරන කෙනෙක් එහෙමද කතා කරන්නේ එහෙනම් මම කොහොමද මේක කරන්නේ කියලා ඉතින් අඳුර පාගෙන ඉන්නවා පස්සේ ඉතින් සාක්ෂි කුමාර කෙනෙක් බුදුරජාණන්සේ ළඟට යන්න පුළුවන් යන් කියලා ගිහිල්ලා කතා කරනවා ඊපස්සේ බුදුරජාණන්සේ මේ ලස්සන පෙන්නනවා තමයි වාදේ පරද්දන්නේ කොහොමද උඹට ආත්මයක් තියෙනවා උඹට ඕන විදිහට හදයන්කෝ ඔව් මම හැදලා තමයි ඉන්නේ නෝ මූණ කැතයිනේ මූණ පොඩ්ඩක් හදාගනින්කෝ කියලා එච්චරයි වෙන මොකක්වත් කියන්නේ උඹේ මූණ කැතයි පුළුවන් නම් මූණ හදාගන්න ඔබට ආත්මයක් තියෙනවනම්. මඩත් මහතයි ඒක කියන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. ඔබ කැතයි. පිනුමට කැතයි. ආත්මත්වය හදාගන්නේ. එහෙම පුළුපාත්. පැතුන පස්සේ බුදුහන්සේ ප්‍රශ්නයක් අහන උත්තර දෙන. දෙකක් අහන උත්තර දෙන. තුන්වෙනි සැරේ කී තුන්වෙනි සැරේට ඒ දොරබාවේ ඉන්න යක්ෂයා යකදාවක් කරනවා කියනවා සරුවත් චානන්සේගේ ප්‍රශ්නේ තුන්වෙනි සැරේටත් උත්තර නොදුන්නොත් තෝගේ හිත සූසීකඩ වෙන්න ගහනවා මේකෙන් කියලා. එතකොට අහනවා 500ක් පස්සේ ගිය කට්ටිය දැන් උඹේ කටකෝ කතා කරපන්. බුදුන් සිරුර සිවුර ගලවලා පෙන්න দাড়ි දාලා නැහැ මට. මේ උඩු පපුව ගලවලා පෙන්නනවා මට দাড়ි දාලා නැහැ. මට උගුරේ සෙම බැඳෙන්නේ නැහැ. ඒට උත්තර දීපන් කියලා. එදා නිවන් දැක්කේ නැහැ. ඒකල තමයි ලංකාවේ ඉපදෙලා කාලබුද්ධ රක්ෂිත වශයෙන් ඉදිරිපත් වෙලා ওই කාලකාරාම සූත්‍රයේ අර්ථකථනය දීලා තියෙන්නේ. එතකොට සද්දාති සරජ්ජුරෝ හිතවලු මේ තරම් ඥානවන්ත හාමුදුර කෙනෙක් ඉඳද්දී මම රජකම් කරන එක මොන තරම් පහත් වැඩක්ද මේ කරනවා නම් කරන්න. උදේ වෙනකන් හිටගෙන බනහලා දීලා තිනවා රාජ්‍ය. ඒක තමයි අපේ මේ මේ ඔය කාලකාරාම සූත්‍රයට අටුවා. ඊට කලින් කවුරුත් අටුවා ලියන්න ගිහිල්ලා නැහැ. ඒක සුවිශේෂයි ලංකාවේ. ඉතින් ඒක තමයි ඥානන්ද සාංශය ඉස්මතු කරලා මේ මනසේ මායාව පෙන්වුවේ බුදු දනන්සේ කියන මම මේ සියල්ල දැකලා මම මේ කතා කරන්නේ. නොදැක්කයි කිව්වොත් බොරුවක්, දැක්කයි නොදැක්කයි දෙකම කිව්වොත් එහේ මේක දෝෂ සහිතයි මම දැක්කයි කියලා. දැන් ඔය අපි ඉස්සලා කිව්වා වගේ සීක පුද්ගලයන් නෙවෙයි මේ සරුවඥ විග්‍රහය හැටියට දැක්ම පෙන්නනවා. බුදුසෙන්සේ සඳහන් කළා තියෙනවා මම මේ ලෝකේ දැකලයි මම උඹලට කියන්නේ. මේ ලෝකේ මිනිස්සුයෝ දැකීමනේ ලොකුම දේ විතර ගන්න ඇහැ නැති වුණොත් මරුණා වගේනේ. ඇහැ වගේ කියලානේ කියන්නේ වටනාම දෙයක නිසා දැකීමනේ දෘෂ්ටියමනේ අපි ඉස්සර කරන්නේ. නමුත් එවැනි දෘෂ්ටියක් පවා මේකේ දකින්න දෙයක් නැහැ මහණෙනි කියලා කියනවා. මේ ලෝකේ එහෙම බලන්න දෙයක් ඇත්තේ නැහැ. මේකේ තියෙන්නේ අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ අනාත්මය නම් බලන බනකොට දුක දෙන්නේ. ඒ නිසා මේ ලෝකේ අහවල් දේ දැක්කේ නැහැ කියලා අපි කියනනේ ඔය මේ සාමාන්‍ය බුද්ධාම කියනවා. ඒ දඹදිව ගිහිල්ලා අර දැකිය යුතු හතර ස්ථාන නම් දකින්න ඕනේ කියලා කියනවා. හම්බෙච්චාම මක්කමට යන්න ඕනේ කියලා කියන. ඉතින් ඒ වගේ ටුවරිස්ට්ම් කරන කට්ටියක කතා. දොළු කන්දේ කතා වගේ. ඒ දොළු කන්ද නග්ගලා තිබ්බෙම ප්‍රයිවට් බයන් කාර්යෝ ටික. එතකොට එතන කාර් පාක් කරන කට්ටිය සෑහෙන්න හම්බ කරා. එච්චරයි. එච්චරයි මේ ස්ථාන බැලිය යුතු දැකිය යුතු දේවල් කියලා කියලා කතා කරලා තියෙනවා මතු කරන්නේ. මෙහෙම දැකිය යුත්තක් මේ ලෝකේ නැහැ. දට්ටබ්බන්නමයි මේ දැකීමේ දැක යුත්තක් නෑ මහණෙනි. දිත්තා දට්ටබ්බන්න මඤ්ඤති. එතකොට අටුවාචාන් වහන්සේටත් එහෙම කියන්න බෑනේ. මගේ පොත බලපන් කියලානේ එයා ලියන්නේ. ඒකෙත් බලන්න දෙයක් නෑ. ඔය අටුවාව නොකියුවයි කියලා ප්‍රශ්නයක් නෑ. ත්‍රිපිටකේ නොකියුවයි කියලා කිසිම ප්‍රශ්නයක් නෑ. අහවල දෙයක් දැක්කේ නෑ කියලා කිසිම ප්‍රශ්නයක් නෑ. මොකද අපි ඉපදෙනකොට නිවන් දැකලා තියෙන්නේ. නිවන් දකින්න බෑනේ පොත් බලවල හිටියොත්. ඇතුළත පේන්නේ නැහැ අපිට මේ ඕනම දෙයක් දිහා නැවත බලන්න පුළුවන්. නැවත බලන එක වෙනස් වෙනවා. වෙන තැනකින් බැලුවොත් වෙනස් වෙනවා. වෙන චිත්තක්ෂණයක බැලුවොත් වෙනස් වෙනවා කියන එක පොතක පෙන්වන්න බෑනේ. ඒකට පොත විසි කරන්න කියලා නේ කියන්නේ. ඔක විසි කරපන් යකෝ බලපිය හුස්ම දිහා. ඒකට පොතක් ලියලා තියුණා මේ විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ පුංචි පොතක්. මම ඉඳපු ගමන් ඔය සෙන්ට්‍රල් ලයිබ්‍රරි එකට ගියා. ඒකේ තියෙන ආර්ට් කරන අයට පොත්. ඉතින් මට මතක නැහැ පොතේ නම. ඒ පොත කියවන එකාට බැනලා තියෙනවා තිත්ත කුණු අර මේක තියපන් යකෝ මේ මගුලක්ද කතා කරන්නේ පොත් කියවලා කවුද යකෝ නිවන් දැක්කේ තොට තාම තේරෙන්නේ නැති යකෝ තාම මේ කියවනද දැන්වත් තියපේ යකෝ. බලන එකාට බැනලා තියෙනවා කික්කත් බිම තියන්නේ පොත. හිතගෙන ගියේවා. පොඩි පොතක්. මෙච්චරයි කියන්නේ දිට්ටා දට්ටබ්බන් නම් මේකේ ලෝකේ බැලිය යුතු දෙයක් නැහැ. ඕන කෙනෙකුට කියන්නේ මේක නම් බලන්න බෑ කියලා උරෙද්ද උස උස බලන්නේ ඒකම තමයි. ඒකයි ඇඩ්වර්ටයිස්මන්ට් කියන්නේ. බැලුලන් උසලා බලන්න මොකද්ද තියෙන්නේ කියලා. බලන්න නැහැ. ඒකයි බුදුහාන් කියන ස්ත්‍රීලිංගෙයි ය මන්තරවලයි රෙද්ද උසලා බලපන් මොකක්ද නැහැ. ඒ කට්ටිය පින්නන්න නැති වෙන්න තමයි අංගගන තියන්නේ. බුදුහාන් කියන මේක දිගයිලා බලපන්. විවරණය කරලා බලපන්. මෙන්න ධර්මයේ. ඒ නිසා දිත්තා දට්ටබ්බන්න මඤ්ඤති. එයා හිතන්නේ නැහැ සියල්ලට කපේකන මෙන්න මේක නම් දෙකේ යුතුමයි කියලා ඔක්කොගෙම තියෙන එකම ධර්මයේ. ඒ නිසා මේ එකට යොමු කරන්න තියෙන ගතියකට යොමු කරන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් පාරක් හදලා තියෙන්නේ. මාකටිං පාරක් තියෙන්නේ. ඒ දෙන එකනට තියෙන වෙන සූස්තියක්. ඒ කෑල්ල විතරක් විකුණ ගැනීමදී. ඒකට බුදුරජාණන්සේ 100 100ක් ගහලා තියෙනවා බෞද්ධයරක් ගහලා තියෙනවා අබෞද්ධයරක් ගහලා තියෙනවා බලන්නටත් ගහලා තියෙනවා දිත්තා දට්ටක් බන්න මං මේ ලෝකේ එහෙම දෙකිය යුතුයම දෙයක් ඒවන්ට අදික්කම්මංජති මේක නොබැලිය යුතු කියලා දෙයක්වත් ලෝකේ නැහැ. මේක බලන්න හොඳ නැහැ මේක කුණු හරපේ එහෙම ගන්නෑ මේ ලෝකේ නම් තියෙන්න බෑනේ. ඒකයි එන ලෝකෙට මැවුනේ. දිත්තා දට්ටබ්බන්නමජති අදිට්ඨම්මඤ්ඤති දට්ඨාරම්මඤ්ඤති. එimhe බලන කෙනෙක් ඉන්නවා කියලා ගන්නත් එපා. මේක මම බැලුවයි කිව්වොත් මම කෙලසෙන්නේ. ඒ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤා චක්කුංච පටිච්ච රූපේච තාකොට එළඹිච්ච රූපේටයි චක්කු විඥානේ මම මම බලනවා නෙවෙයි ඒ රූපයයි ඇහැයි මුලිච්ච වෙනවා. ඒක 100ක් අහම්බයක්. ඇහි ඔපයයි රූපයයි මුලිච්ච වුණාට පස්සේ පටිච්ච රූපේච උපපජ්ජ චක්ක. ඒතර තමයි මේ දෙක අතර චක්කු විඥානේ පහළ වෙන්නේ. නැත්නම් ඒ වෙලාවේ කනට එන ශබ්ද වලට නේව සංඥානා සංඥා තමයි. ඒ වෙලාවට එන නායට එන ගඳට නේව සංඥානා සංඥා. දිවට එන රසට නේව සංඥානා සංඥා. කයට එන පහස නේව සංඥානා සංඥා. දැන් ඇහැට විඥානේ ගිහිල්ලා. ආන්න මේ දේ වෙනකොට එයා දන්නවා නොදැකිය යුතුක් කියලා දෙයක් නැහැ ලෝකේ. මේක තියෙනවනේ ඒක බකන්න වෙලා තියෙනවා. ඒ ධර්මෝපගතව රූප කර්මානුරූපව උඩ පශ්චාත්තාප වෙන්න එපා. මගේ දරුවෝ මේවා නොදැකිය යුතුයි. දෙමාපියෝ හිතන දෙමාපියෝ ඔක්කොම බලලා දරුවන්ට නොදකින්න කතා කරනවා. බලලා නැත්නම් කොහොමද දන්නේ දෙමාපියෝ ඒක බලනවා කියලා එසපදිනවා කියලා. එකෙකුටවත් එකෙකුට එහෙම කියන්න අයිතිවාසිකමක් නැහැ. එහෙම අදිත්තම්මයි දට්ටාරම්මඤ්ඤති. දකින් දකින්නෙක් මෙතන ඉන්නවා කියලා ගත්තොත් තමයි ඔය දෙමාපියෝ සහ දරුවන් අතර වෙනසක්, බාහිර රූපේ සහ චක්කු විඥානය අතර වෙනසක් ඔක්කොම ඇති වෙන්නේ දකින්නෙක් ඉන්නව නෑ මේක හේතුඵල ධර්මයක් තියෙන්නේ. බාහිර වස්තුවක් තියෙනවා. රූපාරම්මණය එහෙම නැත්නම් බාහිර ආයතනය අභ්‍යන්තරයේ තියෙන උපයක් ඔපේට ආයතනේ අර බාහිර ආයතනේ වර්ණ රූපේ වැටුනහම ඒකේ පිළිඹුවක් ඇති වෙනවා. ඒ පිළිඹුව මගේ නෙවෙයි. කණ්ණාඩියකට මොනවාට වැටිච්චාම පිළිඹුවක් කරන ගතිය කණ්ණාඩියේ ලකුණක් නෙවෙයි. ඔපයක්. ඒකට කියන්නේ ප්‍රසාද රූපේ කියලා. ඔපේ කිය. ඒ ඔපේට ආලෝක වැටුණාට පස්සේ වර්ණේ වැටුණාට පස්සේ තටාන බණ්ඩාට පස්සේ ඒක පිළිඹු වෙනවා. එතකොට විඥාණයට එහෙම පිළිඹු හයක් හැම වෙලාවෙම තියෙනවා. ඇහැට රූප වැටලා තියෙන පිළිඹුව, කනට ශබ්ද ඇහිලා තියෙන පිළිඹුව, නාසයට ගඳ දිවට රස, කයට පහස, ඉතින් දැන් විඥානේ එකයි ගන්නෙ. කොයි එකක් හරි වැඩියෙන් කෙලස උපදින් දෙන්නේ. ඒතර ඉතුරු පහට මොකද වෙන්නේ? ඒවා භාවිතය. ඒවා ඒවා නේව සංඥා නා සංඥා වෙනවා. ආකින්චඤ්ඤායතන වෙන්නත් ඉඩ තියෙනවා. කිසිවත් නැති වෙන. කිසිවත් නැතුව නෙවෙයි. යෝජනාවක් වෙනවා ස්ථිර වෙන්නේ නැහැ. ඉතින් දැන් මෙතන පිහිටියාට පස්සේ දැන් මේ දැක්කේ මමයි. මට මේක දරුවන්ට පෙන්වන්න ඕනේ. නැත්නම් දරුවෝ මේක නොදකින්න ඕනේ. අන්නේ ඔක්කොම දෘෂ්ටි කෝණ ගන්න මේ මම බලන්නේ වෙමි කියන දට්ටාරං. දට්ටබ්බං මේකේ දැකිය යුත්තකුත් නැහැ. මේක දැක්කේ නැහැ කියලා නිවන් දකින්නේ නැහැ. මේක දැක්කයි කියලා අපායට යනවා කියලා දෙයක්වත් නැහැ. ඉතින් මේ හතර කීනොට මහ පොළොව හෙල්ලුම් කරනවලු. මේ ලෝකේ දැකිය යුතු දෙයක් කියලා නැරෙකොත් පාඩුවේ බඩගින්න ඉන්න වෙයි කියලා දෙයක්වත් නැහැ. ඒ වගේම ඒකේ නොදැකිය යුතුයි කියලා හිතන්නත් එපා. මේවා අසભ્ય දේවල්, මේවා හොඳ නෑ කියලා කියන කතාවල් සભ્યයි ඉන්නේ ඉන්න සදාචාරවාදියාට විතරයි තියෙන්නේ. දැන් ඔය සભ્ય අසભ્ય දේවල් ලෝකේ තියෙනවා රිලෙවෙගෙන් අහන්න මොකද්ද සભ્ય අසભ્ય කියලා. කබරේකින් අහන්න මොකද්ද සભ્ય අසભ્‍ය කියලා. කැරපොත්තකින් අහන්න මොකද්ද සભ્ય අසભ્‍ය කියලා. එද මේ ගමනේදීත් මං කිව්වා අහලා කොණ්ඩෝ කියපන් කට්ටි ඉන්න තැන කියලා. කැරපොත්ත දෙන්නේ මේ හෝටලෙකින් නැගෙවල් දෙකකින් යන කුණු කුණු වලක කකා ඉන්නවලු. ජොලියට කනවලු කනෝඩ එක් කරපොත් කළු මච්චන් අපේ ගෙදර නෝනා පැන්ට්‍රියක් ගෙනත් තියෙනවා මොකුත් නෑ අය මැස්සෙකුට යන්න බෑ පුදුම පිරිසිදුයි ඒක හයි කරන ඒකට අනික් කරපොත් කළු මචං මේ කන බොන තැන්වල ජරා කතා කතා කරන්න ඉන්න බෑ කිව්වා මේ කරපොත් අර කචල් මේ පිරිසුදු පැන්ට්‍රියේ ඉතින් බවුන්ට ඉන්න දන්නේ නෑ මේ කන බොන තැන්වල ජරා කතා කතා කරන්න එපා කිව්වා ඉතින් වගේ අපිට ජරාව අපිට තියෙන ආසාව අපි ඔළුවේ තියෙන කුණු හරපයක් මිස වස්තුල ජරාවක් ආසාවක් කියලා ගන්න නැහැ. ඉතින් අපි අපේ දරුවන්ට කක්කොට්ට වගේ ඉඳන කෙලින් ඵලයන් කියන අපේ ජරාව උට උගන්නන්න. නොදකිය යුත්තක් කියලා දෙයක් ලෝකේ නැහැ. නොදකිය යුත්තක් වශයෙන් තමයි සිද්ධාර්ථ කුමාරයාට නගර සීමාන් එළියට යන්න දෙන්නේ නැතුව සුද්ධෝදන රජුරෝ වහලා තිබ්බේ. යුවරජකම හම්බෙලා ගිය දවසේ මොකද්ද දැක්කේ? අර බලන්න එපයි කියපු ටික. ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් පැවිද්දේ. සුද්ධෝදන රජුර දැකලා තිබ්බා බෑ සුද්ධෝදන රජුර දැක්කට පැවිදි වුණේ නෑ. ඉද්ධාත කුමාරයා දැක්කා. දැක්ක පැවිදි වුණා. යටික වසංගලා තිබ්බෙත් කාගේද දෙයක් දැකව ගමන් පැවිදි වුණා. ඉතින් අපි හිතනවා මේ හතර පෙර නිමිත් දැකලා කලකිරුණා කියලා. නෑ. සතර පෙර නිමිටි දුටුවේ සසර බය නිසා. ඒක ගිනාපු එක සසර බය. ඒ සසර බය වළක්කලා තිබ්බ දැකපු දවසම කලකිරුණා. අනික් කට්ටියට සසර බය ඇවිල්ලා නැත්නම් ඒක දැක්කට කලකිරෙන්නේ නැහැ. ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් පැවිද්දෙක් දැකට කලකිරෙන්නේ නැහැ. ඕගොල්ලෝ හතර පෙර නිමිටි හතරකට වැඩි දැකලා තිනේ. නිකමට අතීතලා තියනද පැවිදෙන්න ඕනයි කියලා. හ්ම් මේ හරන්නේ හරි නෑ මේ ස්වාමීන් වහන්සේලා හරි නෑ මේ විනය හරි නෑ මේ අම්මගේ රෙද්ද මේ තියෙන තියෙන කර තියෙනකට කෑදර කරන රැයට කාලා බුදියන්න තියෙන ආසාවනේ වෙන මොකද්ද තියෙන්නේ ඒකට සසර බය තියෙනවා සසර බය තිබ්බනම් නිමිත්ත වෙනවා නිමිත්තක් වෙන්නේ සසර බය නේ අපි සසර නිමිත්ත නිසා සසර කලකන්නේ සසර කලකිරිච්ච නිසා නිමිත්තක් වුණා ඒ නිසා අම්මට නිමිත්ත වෙන එක තාත්තට නිමිත්ත වෙන්නේ නැහැ. තාත්තට අම්මට නිමිත්ත වෙන එක දරුවට නිමිත්ත වෙන්නේ. ඒ නිසා අම්මට තාත්තට කියන්න බෑ මේක බලපන් මේක නොබලපන් කියලා. කරුවිතනන්සේම කියලා නැහැ. ආධුනිකයාට කියලා තියෙනවා ඔබ සමාධිය ගන්නකම් මේ මේ ටික පොඩ්ඩක් අයින් කරන හිටපෑ පස්සේ ඔක්කොම බලන්න ඕනේ. එහෙම බලන්න නැතුව බෑ. ඒ නිසා පණ්ඩිතසාංශ කියනවා ඒව දැනුයි තේරෙන්නේ මේ ලෝකේ සමනේකට මහානෙකට පැවිදි වෙච්ච කෙනෙකුට බුදුහාමරට අරහන් කියලා උලනම කෙනෙකුට මේ ලෝකෙ කරන්න බෑ කියලා දෙයක් නැහැ කරන්න එපයි කියලා දෙයක්වත් නැහැ. කවුරු හරි කියනවා මේක සංඝයාට ගැලපෙන්නේ නැහැ කියලා උන්ද දන්නේ අපේ ලොක්ක බුදුහාමුදුරුවෝ කියලා. බුදුහාමුදුරුවෝ සියල්ලටම සුදුසා. ගියු ඇවිල්ලා අපට කියනවා මේක කරපන් මේක නොකරපන් කියලා. ඊගෙන උන්දලාගේ පිටේ වනේ තියෙන නිසා උන්දලා පඳුරට බයයි. පඳුරට බය නැති මීම පඳුර පිටේ වනේ නැති මීම පඳුරට බය නැහැ. ඒ මොනම දෙයකින්වත් කෙලෙසෙන්නේ නැහැ. නොදැකිය යුත්තක් කියලා දෙයක් ලෝකේ නැහැ. තියෙනවා ඒක ලෝකයක් වෙන්නේ කොහොමද? ඒ නිසා අදිත්තම්මඤ්ඤති, දට්ඨබ්බම්මඤ්ඤති, දට්ඨාරම්මඤ්ඤති. ඒ නිසා මේ ලෝකේ තියෙන දේ කොච්චර නැවත නැවත බැලුවත් අලුත් දෙයක් දකින්න හම්බෙන්නේ නැහැ. චීනක් කන්නාඩි දැම්මට, අන්වීක්ෂ දැම්මට, දුරේක්ෂ දැම්මට මොකක්වත් හොයාගත්තයි කියලා කියවට හොයාගන්න දෙයක් මේකේ ඇත්තේ නැහැ. Tamange තක තීරකම දැක්කනම් චීනක් කන්නාඩි අන්වීක්ෂේ දුරේක්ෂේ එතකොට දුරෙක්ෙන් පේන එක නෙමෙයි බලන්න ඕනේ. දුරෙක්ගේ බලන එකාගේ අමනකම බලන්න ඕනේ. ඔළුව තියෙන එකාගේ අමනකම දැකපු දවසේ තේරෙවි ඔය චීන කන්නාඩි වලින් අමන දුරේක්ෂ වලින් කරන්න දෙයක් මේක ඇත්තේ නෑ. ඉතින් ඒකෙන් කරන්නේ බාහිරිනේ පෙන්වන්නේ. එතකොට මේක තමන්ගේ අමනකම වහනවනේ. එමුනේ මේ බලන්න තරම් මට තියෙන අමනකම මොකද්ද? මේ පේන දේවල් තියදී අරක විතරක් බලන්න තියෙන ඕනකම. මේක තමයි මේ ලෝකයේ අදහදාන තියෙන්නේ. ඒ නිසා බුදුජානන්සේ සඳහන් කරන දන උප්පත්තියෙමකට ඕන පින තියෙනවා. එහෙම නැත්නම් කලියුත්ත දාන්නවා. කලියුත්ත හැකියාවක් තියෙනවා. ඒක නිසා ඒක ඇති වෙනකන් අපි ඒක අරමුණකට දාලා ඒක ශිල්පෙන් කරන්නේ. ඒක අරමුණක්ම නැවත නැවත බලනවා. ඔබ දැකපු දේමද ඒකේ පේන්නේ කියලා බලන්න. නැවත නැවත බලන්න. බලනකොට පේනවා ඒකේ විපරිණාමයක් සිද්ධ වෙනවා. මේ බලපු දේ පරිණාමයටපත් වෙනවා. ඒකට කොච්චර බය වෙනවද කියලා. අරමුණ පිළිලා සද්දයකට මාරු වෙනවා. මොකද්ද ප්‍රශ්නේ? අරමුණ නැහැ වෙන සද්දයකට ඉති සද්දයක් තියෙනවනේ. ඒක අරමුණ කරපන්. එතස ආය අරමුණ ඩාවින්ද මොකද ප්‍රශ්නේ? දැන් අරමුණ බලපන්. ඒතර බලනකොට අර අරමුණද කියලා බලපන්. දිගට බලහිනකොට මේක පිවෙස් පෙළෙන හැටි බලපන්. මේ කමඨාන් වාර්තා කියවන්න කල්පෙක ඔක්කොමලා මේකට විරුද්ධ වුණ පෙස්සංගාය. මේ බලබලා ඉන්න එක පෙන්නුවේ නැහැ, පෙන්නපු එක වෙනස් දෙයක් බාටපත් වෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ දිනලා ඒ යෝගාවචරය දිනන්නේ මොකද යෝගාවචරය එක වැරදිලක් කියලා හිතනවා, පෙරදිලක් කියලා හිතනවා. අන්න එහෙම නොවෙන්න මේ දිත්ත දකින්න දේ මේ අපි ගත්ත සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ දිත්තන් දිත්තතෝ අභිඥාය මම දැන් දැක්කේ 11න් එකයි ඒක මම නැවතරයක් බලන්න ඕනේ ඊගාව දෘෂ්ටි කෝණය බලන්න 11 වෙනි ආකාරය බලන්න ඒ නිසා ඒකේන දිත්තං නමාමඤ්ඤි මම මේ දැකපු දේ මේක කල්පනා කරමින් ඉන්නේ මෙයාගෙම ඊගාව රූකඩේ මුනත බලන්න විපස්සනා කරනවා. අපි අනුපස්සනා කරනවා ඊගාවටනේ මොකද්ද කියලා බලනවා. ඒක නිසා මේ බලපු දේ හපාකකා ඉන්නේ. වමාරා කණ්ඩ යන්නේ. කතන්දර ගොතන්න යන්නේ. ප්‍රපංච කරන්න යන්නේ. මඤ්ඤණා කරන්නේ දැක්කා දැක්ක එක ඇත්ත. නමුත් ඊගාවට පෙන්වන්නේ ওই මුනත නෙවෙයි. අන්නේ මුනත දකින්න මේ දැකපු එක වමාරා කණ්ඩ යන්න එපා. ඒකත් ඒක ආලවට්ටම් කරන්න එපා. බැඳීම් ඇති කරගන්න එපා. එතන පමා වෙන්න එපා. නතර වෙන්න එපා. ඊගා චිත්තක්ෂණ ලැස්තියක්. එතන දිත්තං නමඤ්ඤති දිත්තස්මින් දකින්න දෘෂ්ටි කෝණේ දකින්න එකෙහි හිත අනික් දේවල් දිහා බලන්න එපා. මම දැකපු දෘෂ්ටි කෝණයෙන් ඉඳගෙන අනිත්‍යව බලන්න. අනිත්‍යව ඉඳලා දකින්න දෘෂ්ටි කෝණේ බලන්නත් එපා. පංචවිම විපත්තියෙන් බලන්න එපා. සත්වවිම විපත්තියෙන් බලන්නත් එපා. භූමි බුම්මාර්ථයෙන් බලන්නත් එපා. බැලුවොත් බලන්න පුළුවන්. එතකොට වෙන්නේ මොකද්ද? ඊගාට එන චිත්තක්ෂණේ බලන්න තියෙන අවස්ථාව ක්ෂණ සම්පත්‍ය කාබාසිනිය වෙනවා. ඒ වගේම දිත්තම් මේ තිම මම දැක්කේ කියලා හිතන්න යන්නත් එපා. ඇහැට ඔය ඔපේ වැටුනොත් කාටවත් උච්චරයි. මේ දැක්කේ මම මටයි හරි දෘෂ්ටි කෝණ දැක්කේ নানা ප්‍රකාර දෙච්ච මං විතරක් ඒක බැලුවයි කියලා. එහෙම එකක් ඒ පුදුලටයි තියන්නේ නැහැ. දිත්තම් මේ තුම දිත්තම් නාබිනන්දති අනේ දැක්ක හරි වටනවා කියලා අභිනන්දනය කරන්න. එයා දන්නවා අභිනන්දනය කෙරුවොත් ඊගාවට මෙහිම හෝ වෙන අරමුණක තියෙන ස්වභාවය දැක් ගන්න බැරි වෙනවා. මේ චිත්තක්ෂණේ අපි මත් වෙනවා. මදේ පමාදේ දෙකට ලක් වෙනවා. මේ මදය පමාදේ කියනකොට සුරාමේරය මජ්ජ පමාදට්ටාන. එකම දේ පැහෙන එකට තමයි මදය මේ මේ මේරය කියලා කියන්නේ. පැහෙනවයි කියලා කියන්නේ. මම දැක්ක දෙයම ඊගාචිත්තක්ෂණයෙන් අලුත් වෙන්න දෙ නැතුව ඒකම පල් වෙනවට, මෙට්ටහි වෙනවට, පැහෙනවට මදය කියලා කියනවා. එන පමාදේ කියලා. ඊගාචිත්තක්ෂණයට යන්න හදිසි නැහැ. එයා අර දැකපු දෙයම වමරකක ජීවත් වෙනවා. සම්ප්‍රදාය කියන්නේ ඕකට. සભ્યත්වය කියන්නේ ඕකට. ශිෂ්ටාචාරය කියන්නේ ඕකට. ඊගා ඊගාචිත්ත කෙනෙක් ලෑස්ති නම් එයා මෙහිම පල් වෙන්නේ නැහැ. මෙත්තයි වෙන්නේ නැහැ. පැහෙන්නේ නැහැ. පැහුනොත් එතන මධ්‍යසාරය හැදෙනවා බීප එක මත් වෙනවා. මධ්‍යසාරය බිව්වත් මත් වෙනවා. හැබැයි මධ්‍යසාරය බීප එක සූස්ටි එක ඉන්නේ හරි ජොලි. අර හිටපු ආත ආතල් එකේ ඉන්නවා. ඊගාව වෙන එකට නෑ. ඉතින් අභාවනාකාරයොත් ඉන්නේ ආතල් එකේ තමයි. එයා දැකපු දෘෂ්ටි කෝණේ හිර වෙනවා. ඒ නිසා මේ දිඨ කියන කාරණය බලනවා කියන කාණ සුතමුත විඤ්ඤාත කියන හතරට දාලා කතා කරනවා. ඒ නිසා අපිට මේක තව ටිකක් කතා කරන්න පුළුවන්. මේකෙදී අපි මේ දැකපු දේ නෑ කියන්නත් එපා, දැකපු දේ අංග සම්පූර්ණයි කියලා හිතන්නත් එපා. ඒ දැකපු දෙයම හොයිගාට පෙන්වන එක වෙනස් වෙලා පෙන්වනට වාදා බාධා කරගන්න එපා. වාද කරන්න එපා රණ්ඩු කරන්න එපා ඒ ධර්මයේ තමයි ස්වභාවය ඒක ඊගාට වෙන දෙයක් බාටපත් වෙනවා ඒක පටිච්චසමුප්පන්න ධර්මය මේකම නැවත බලන්න තියෙන ආසාව තමයි නිච්ච සංඥා කියන්නේ එතන හරි ඝර්ෂණයක් හරි ගැටුමක් තියෙනවා. අපි ඒක බලන තියෙන ආශාව තමයි පෞරුෂත්වයේ දිනු කරන්න හදන. කියන්නේ එකම මිනිහා, එකම ගෑණි, එකම ගුණවතා, එකම සිල්ලතා. එහෙම එකක් මේකේ නෑ. ඊගාට එනකොට සම්පූර්ණ කුට්ටමනලා අලුත් අතක් එයි. අලුත් අත අපි ගන්න ලෑස්ති නෑ. අර අනපු කුට්ට මේ අත තියාගෙන උත්සාහ කරනවා. මේක ඊටට වයසට යනවා. එනේනේකට අලුත් වෙන්න පුළුවන් නම් හිත නිතරම ගිනි කෂය වගේ බෙල්ඩින් ලාම්පුව වගේ බුසුසු ගාලපත් වෙනවා. අන්නේපත් වෙනකොට තමයි තේරෙන පටන් අර ගන්නවා ලෝකයා ඉන්න කොච්චර නිවිලා, වේලිලා, සීතල වෙලා මෙට්ටහි විචි තැනකද කියලා. කියන්නේ අතීතේ වමාරලා කකයින්. ඒසා දිත්තේ සම්බන්ධයෙන් ගන්න තියෙන්නේ මේ ගැන කිසිම ප්‍රශ්නයක් බාධාවක් නැහැ. පෘ탁ඥයට යහෝ ඒ රූප බල බල වටපිට බල බල ඉන්නවා. ප්‍රශ්නයක් නැහැ. බුදුහාමර කතා කරන්නවත් යන්නේ. නමුත් මේකට ආපු කෙනා ඉන්නවනේ ශේක පුද්ගලයා ඇවිල්ලා එයා දැකලා කියනවනම් ආනපනේ ගොරෝසුලෙන්ලා සියුම් වුණා. සිුම් වෙච්ච එක නැති වුණා. හිත ඊට පස්සේ පිම්බි බැගෙන ගියා ඒත් එච්චරයි. සිුම් වුණාට ආය ආනපනේ ගොරෝසු වුණා. ඇවිදින කොටත් ඉබේම සක්මන් වුණා. හිතල මතල වම දකුණ ඔසවනවා යවනවා තවනවා. වම මුල මැදාග බලබලා ගියා. ඊත් අන්තිමට යනකොට මොකද වුණා? මේ සේරම කියන්නේ වෙනස් වීම සිද්ධ වෙනවා. කවදද අපි මේකට සාදර වෙන්නේ? අපිට කියන්නේ බුදුහාමුදුරුවෝ අලුතෙන් උත්ප්පියක් දාගනින් අලුතෙන් උපාධියක් ගනින් අලුතෙන් බලපන් කියලා. ඔය වෙන දෙයකට වෙන්න අරපන් වෙන හැප්පෙන්නේ නැතුව බලන්න හිටපන්. කී චක්‍රයක් තියෙනවා. ඒ ආර්යත් අපි හිතන නෑ. මේ කැඩි කැඩි යන්නේ කෙලවරක් නැතුව කියලා නේ කෙලවරක් තියෙනවා. ඒකට බුදුහාමර පටිච්චසමුපාද කියලා නමක් දාලා තියෙනවා. පටිච්චසමුපාදේ පේනවා සිද්ධ වෙන දෙයට ඇඟිලි ගෙවි නැත්තම්. සිද්ධ වෙන දෙයට ප්‍රාර්ථනා තිබ්බේ නැත්තම්. සිද්ධ වෙන දේ වෙනස් කරන්න යන්නේ නැතුව බලාන හිටියා නම් ඒකට කියනවා ඇසත් ඒ නමුත් මෝඩේ පොට්ටේක් බලා ඉන්නවා වගේ බලන්නේ. ඒකට කියනවා සීක කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ බණ කියමුනේ බලාපොරොත්තු වෙන්නේ මේ පුද්ගලයාට ඒ බැල්ම ඇති කරලා දෙන්න. බණ එක බොරු නෙවෙයි. හැබැයි ඒක ආංශිකයි 11න් කවිය පේන. ඉතුරු එකත් පේනකොට ඔයක අයින් කළා ඒක බලපන්. එතකොට මේක ප්‍රතික්ෂේප කරා වෙන්නේ මේ 11ම වෙන පැතිකඩක් මේ. ආන්නේ මේ 11 දැක්කට පස්සේ ඌට පේනකෝ බලන්න දෙයක් නැහැ. නොදකින දෙයක් ඇත්තේ නැහැ. දකින්න කෙනෙක් නැහැ. දැකිය යුතුයමයි කියලා කියන දෙයක්වත් නැහැ. එකක්වත් ලෝකේ දැකපො නැති නිසයි අපි මේ කකා කකා ඇවිදින්නේ. එකක් කරගෙන දැක්කා නම් ආනපානේ හරි පිම්බි මේක මොකක් හරි. ඒක තමයි හැම එකෙම තියෙන්නේ. ආන් එක දැකපු දවසේ පේනවා කවදාවත් මගේ හිත බුදු කෙනෙක් කිව්වේ නැත්තම් මේ පරිශ්‍රණය කරන්නේ. පරිශ්‍රණය කරත් කරන ගමන් බණ ඇහුවේ නැත්තම් කමටහන් සුද්ධු නැත්තම් අපි මේ කල යුත්තේ භාවනා කරන්න ඕනේ මේකටයි කියන එක දන්නේ අපි කරන්නේ එනේන දෙයට වෛර කරන එක. එනේන දේ ප්‍රතික්ෂේප කරනවා. කවදා හෝ එහෙම ප්‍රතික්ෂේප කිරීමක් වෛර කිරීමක් නැති දවසේ හේතු බල ධර්මයන් මේ ධර්මයේ කරගෙන හැටි දැක්කා නම් බුදුන් කියනවා ධර්මයේ දැක්කා. ධර්මයේ දකින්න මම මේ අයින් වෙන්න ඕනේ. මම බලන්න ඕනේ. අන්දේගේ බැල්මෙන්. ඇස් ඇති කෙනෙක්ගේ බැල්මෙන් නෙවෙයි. යම් වෙලාවක ධර්මයේ දැක්කනම් බුදුන් දැක්කා කියන. නම් කිසි කෙනෙක් පරිසම්බන්ධ කරන බුදුන් දැක. දකින්න නම් ඔය අන්න පුත්‍ත්ජනයට බෑ. සීක පුද්ගලයාත් ඒකට උත්සාහ කරලා කරලා කරලා එන්න එන්න ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් පිරෙන්න ගන්න. ඒ පිරෙන ගතිය නිසා මේකට ප්‍රතිපදා කියලා කියනවා. ටික ටික වැඩෙන නිසා එක රයින් එක දවසින් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි හරි දැක්මට එනකොට හරි වෙහෙසයි. පුදුමාකාර වෙහෙසක් එනවා. පස්සේ තමයි තේරෙන්නේ ඒතියෙදිත් අතපය කඩා ගන්න නැතුව දිගට කරගෙන ගියා නම් ඒක මල් මාලයකට මල් ලැබුණා වගේ වෙහෙස කර තත්ත්ව මාලයක් වගේපත් වෙලා තමයි තේරෙනවා මේ ටික මැරෙන්න ඉස්සලා කරගන්න නැතුව මේ සැප විඳින්න ගිහිල්ලා ওই වෙහෙස නැතුව මේ ශරීරයට සැප දුන්නට ගමනක් නැහැ. ඒ නිසා මේ ප්‍රතිපදාවේදී ඇති වෙන මේ ditta sutta mutta පිළිබඳව යථාර්ථය ඇති කරගන්න තමන්ට තියෙන්න ඕනේ පෙරදැක්ම. මේකට සූදානම කියලා කියනවා අප්‍රමාදය කියලා කියනවා. ඒ එක දෙන්නේගේම අප්‍රමාදයේ අඩුවක් නැහැ. බලන්න ඕන නම් බලන්න තියෙන ක්‍රමවල අඩුවක් නැහැ. බලන්න බැරිකමකුත් නැහැ. ඒක නිසා මේ බණකින් කමඨාන සුද්ධගෙන බලාපොරොත්තු වෙන්නේ ඒ ශක්තිය උත්ප්‍රේරණය කරලා ගන්න එකයි. ඉස්මතු කරලා ගන්න මිසක් කිසිම අලුත් දෙයක් දෙන්නේ නැහැ. නිසා මේ ධර්ම දේශනාවත් එවන් වූ උත්ප්‍රේරණයක් වේවා කියන ප්‍රාර්ථනාවයි. දවසේ ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා. සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා දැන් අපි පැයකට පොඩ්ඩක් වැඩි වේලාවක් අරගෙන තියෙනවා ධර්ම දේශනාව සඳහා. අපි ඉතින් සම්ප්‍රදාය හැටියට දැන් මේ කරගෙන ආපු චාරිත්‍ර හැටියට පොඩි වේලාවක් ගන්නවා. මේ ධර්ම දේශනාවේ සඳහන් කරුණු මත හෝ නැත්නම් වේලාවට කලා දැනට සුදුසු ධර්ම සාකච්ඡා සුදු මාතෘකා තියෙනවනේ. අපි සුළු වේලාවක් ගනිමු. ඒ මාතෘකා ප්‍රශ්න ප්‍රකාශන නැත්නම් අපි යනවා. ඒ තව තාජාදී කාථා සජ්ජායනා කිරීමේ සතිವಾರේ නිමාවට. ඊට ඉස්සෙල්ලා සුළු වේලාවක් අපි ගනිමු ප්‍රශ්න ප්‍රකාශන වලට. ආර්මාරේ වදන තුන් පැවිසා දී යෝගින්ගේ මේ කය ෂේ වෙනා නිකන් අර දිලාගෙන යන කොටගේ පස්තර හේතුව ධර්මානුකූලව පැහැදිලි කරන්න පුළුවන් ඔබ ධර්මානුකූලයට පැහැදිලි කිරීමක් ඕනේ නැහැ. අපිට තමයි පැහැදිලි නැත්තේ. ධර්මය ඕක තමයි. කය කියලා කියන්නේ සමූහයක් කියන එක. අප්පිය කියන මේ පංචස්කන්ධයටත් ස්කන්ධ, කය, කන්ද ඔක්කොම සමූහ. කොයි එකක් සමූහ ලෝකේ තියෙන. කොයි සමූහයක් දිහා බලන හිටියත් ඒක දිරනවා. ලෝකයේ හදලා තියෙන එක තැම්පත් කරන්න, ස්ථාවර කරන්න, නිත්‍යෝ පිහිටන්න කටුගේ ගිහිලා ලැමිනේට් කරලා තියාගෙන ඉන්න. හොඳයි මානව බැලුවේ. නමුත් එහෙම වගකීමක් වැද්දාගත්තේ නැහැ. වැද්දාට කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මානවයා ඉතිහාසය හොයන්න ගියා. ගලේ කොටපු අය වුණා, පත්තිරෝල ලියපු අය වුණා. ඉතින් දැන් ඌට ඉතිහාසය අදාගෙන අර කොහින්දෝ හම්බෙච්ච කැලේ ටිකකින් කතන්දරයක් ගොතාන අපිට පචව ගන්න. ඉතින් මේක දිරනවා. ඉතින් මොකද ප්‍රශ්නේ? මොකද ධර්මානුක ධර්මයේ එහෙම කිසිම ගැටලුවක් නැහැ. උඹට පිටක්. සාමාන්‍ය සාමාන්‍ය කුජනලා සායනස මේ යෝගාවචර ඉන්දෙන්ද කයෙන් බොහොම ඒ කවුරු හරි කියනවා යෝගාවචරයට විතරයි ඒක වෙන්නේ කියලා. හැම කෙනාටම සිද්ධ වෙනවා. යෝගාවචරයක් වුණත් නැතත් ඒ අනිත්‍ය කියන එක අනිත්‍යතා කියලා වචනයක් තියෙනවා. ඒක කාගෙත් හැටි. ඒක සජීවි අජීවි හැම එකම වෙනවා. යෝගාවචරය ඒක බලන සුළුව ගත කරනවා. අනික් කට්ටියක නොබලන සුළුව ගත කරනවා. අනික් කට්ටියව ස්ථාවර කරන්නයි මේ අපි ස්ථාවර tempatu ඇති කර ගන්නවා. අනන්‍යතාවය ඇති කරගන්නවා. මේ ලෝකේ තියෙන අසහනේ තන්නේ කරම ওই ස්ථාවරේ නිසා ඇති වෙච්ච තණ්හාවක් නේ. අසහනයක් නේ. විනාශ වෙනවා කිය මිනිහට තණ්හාවක් තියෙන ඉඩ තියෙනවා. හැරුණු හැරුණු අත කරහුළු වස්සා කියලා අවුනානේ ගැව්ව ගියා. ඌට කවදාකවත් අසහනයක් ඇති නෑ. ඒ අසහනේ එන්නේ ආයතන කියන වචනේත් එක්ක. ආයතන කියන්නේ ස්ථාවර කරන්න හදනවා. ස්ථාපිත කරන්න හදනවා. ඉතින් උණ්ඩ ඉගයි අර මේ ගලන එක මිරිකල අල්ලන්න ගියාම හිටින්නේ වෙනස් වෙනවා ගියාම ඒ ආයතන කාර්යෝ කියන චපලයි කියලා. චපලකම නෙවෙයි. අපි ඒකට අනුව හැඩ ගැහෙනවා. හැඩ ගැහෙන්න පුළුවන් හැකියාව මිස අපිට අනුව පද්ධතිය හැඩ ගහන්න හදන ගතිය නෙවෙයි. අපිට අනුව පද්ධතිය හැඩ ගන්න කියලා තමයි මිනිස්සු අනාගත විද්‍යාව අපිට තියෙන විද්‍යාවක් ඉගෙන ගන්න පද්ධතිය අනුව අපිට හැඩ ගැහෙන්න පුළුවන් හැකියාව. ඒකට මේක ඒක දී ඇති දෙයක්. දත්තයක් කියලා අපි වලට කියන. ඒක වෙනස් කරන්න යන්නේ නැහැ අපි ගාන මේ ගාන මට හදන්න බෑ මේ ගාන වෙනස් කරලා දෙන්න කියලා කිව්වොත් ප්‍රශ්න පත්‍රය තියෙන කර මොකද වෙන්නේ? මේ ශාලාවේ ඉන්න කෙනාට ගිහිල්ලා කිව්වොත් මේ ගාන මට හදන්න බෑ මේක මම හදන්න පුළුවන් විදිහට හදලා දෙන්න. මම නෙවෙයි හැදුවේ. ඒක හදලා තියෙන වෙන කොයි වට තියෙන පුළුවන් නම් උත්තර දෙන්නේ කියලා. මම බුද්ධ ආගම ප්‍රශ්න පත්‍රයේ උත්තර ලියන්න ගියා පහේ පන්තියේ 6 වෙනි හතරේ. පළම උදාහරණේ කියවන්නේ. බුදුරජාණන්ගේ පළමු දානේ. මම හිතුවා පළමු ඌ දාණයද මේ ආන්නේ. උදාහරණ කියන වචනේ මම දන්නේ. ඉතින් ටීචර් කෙනෙක් ඇහුවා මෙතන ගිහිල්ලා ළඟිටලා ගිහලා මේක වැරදිලා අච්චු ගහලාද කියලා. පළමු දානේ. හැම පැත්තෙම කල්පනා කරනවා බලමු ඌ දාණය. නැත්තම් උදාව. එන්නේ. ඉතින් මට මේ ටීචර් කෙනෙක් අහනවා ඉතින් ළඟේ නයින් ඉඳලා අහන පන්ති එකන. ඒක පිළිගන්න කැමති නැහැ. පස්සේ බලන්නේ වෙන වචනයක් තියෙනවා. උදාන ගාතා. දන්නේ නැහැ. ඒ වගේ අපි හිතනවා නෑ මට මේකට උත්තර දෙන්නම් ඒ විදිහට ප්‍රශ්නේ හදලා දුන්නා නම් මට පළමු උදාහරණය ඇහුවා නම් මට අම්බලගෙන. පළමු උදාහරණය දන්නේ. ඉතින් ඒ වගේ අපි අපිට කන්න පුළුවන් විදිහට මේක හදන්න ලබනවා. මොන විදියකින්වත් මේ ලෝකෙ මෙහෙම හැදෙන්නෙත් නෑ හදන්න බෑ. හැබැයි අපිට ඒකට හැඩ ගැහෙන්න පුළුවන්. දෙවෙනි සැරේ දැනගෙන යන්න පුළුවන්. ඒ විභාගේ පේන ප්‍රශ්නයක් නෑ. ඔබ මැරෙන්නේ නෑ. මර දඬුවම දෙන්න. බීගා දැනගෙන උදානේ කියලා වචනයක් තියෙනවා. ඒ කියන්නේ සතුටෙන් ඇති වෙන වචනේ මේ. අනේක ಜಾති සංසාරය. ඒක ඇහුවනම් මම ටක් ගාලා උත්තර ලියනවා. අනේක ಜಾති සංසාරය මම දන්නවා. නමුත් ඒකට මේ උදානේ කියන බව. ඇත්ත ලොක්කෙක්ගේ කිව්වත් කියන්නේ මොකද නේද? උදාන ගාතාවල අනේක ಜಾති ගාතාවල නෑ. උදාන ඉස්ලාම් කියපු උදානේ උදාන පාළේ පාටියේ නෑ. පාළියේ නෑ. ගැඹුරුකුත් තියෙනවා. ඒකේ වගේ මේ පරිසරයේ හැටි හැමදාම වෙනස් වෙනවා. ඔබ හිතා හිටියනම් අහවල අහවල දිදී වෙන්න ඕන කියලා උඹයි තැවෙන්නේ. එහෙම වෙන්නේ නැහැ. ඒකට උඹට හැඩ ගැහෙන්න පුළුවන් මනුස්සයෙක් කියන්නේ පරිණාමයටපත් වෙන කෙනෙක්. ඒකට උත්තිරියම් වෙනවා. අපි තිරියන් ගන්නේ අපි අර ගත්ත රාමයේ ඉඳගෙන ගත්ත එකේ ඉඳගෙන අපිට ඕන විදිහට ලෝකෙ වෙනස් කරන්න හදනවා. ඒක අඥාදායකත්වය කියන්නේ. ඉතින් ඒකෙම තැවෙන්නේ. නිසා අපි හැදෙන ගහින්ද හැදෙනවා නම් ආධුනික මනසක් වෙනවා. සමා මනසක් වෙනවා. වතුර වගේ වෙනවා. දාන භාජන හැටියට හැදී ගන්නවා. ඉතින් එහෙම ගත්තාම මුකුත් වෙන්නේ නැහැ කියලා බුදුහාම කියන්නේ. එහෙම ඒක නිහතමානීකම කියන එක නෝන්ජල්කම නෙවෙයි. නොදැනුවත්කමක් නෙවෙයි. ඒකට ඕන කෙනෙකුට කියලා දෙන්න පුළුවන්. දන්නවනේ මම අහන්නේ ඉල්ල මට මේක තේරෙන්නේ නැහැ. මේ ඥානසාරික පොතක තියෙනවා ඒ කියන්නේ concept and reality කියලා. jettisoning the raft and jubilating over it before crossing over to the other shore කියලා. එක වචනයක්වත් මට තේරුන්නේ නැහැ. jettisoning in the raft, jubilating over it before crossing over to the other shore කියලා මම ළඟට ගිහලා කිව්වා ස්වාංශු මේකේ මට කියත හැකි එකම අකුරක්ක වචන තියෙන. ඒකට මම මූණ දිහා බල කියනවා ඒක කියනකොට උඹේ මූණ හරිම අහිංසකයි කියලා. දැන් ඥාන දාමු ලිවි අනු ගාඩු ගිහලා මම අහනවා විශීගේ කුටියේදී. ඒක මම දන්නේ නැහැ කියනකොට උඹේ මූණේ තියෙන හරි අහිංසකමක් කියනවා. දන්නේ නැහැ. දන්නේ කියලා ප්‍රශ්නයක් නැහැ නේ අපි ඉංග්‍රීසි ජාතිකයෝ නෙවෙයි. අපි මේවා දන්නේ නැහැ. ඒ කියන්නේ නැව ඒකට යන්න ඉස්සෙල්ලා නැවේ තියෙන ඔක්කොම විසි කරලා නැව හැල්ලු කරන නටන මොහොත මැද. ඒකට යනකොට කණ්ඩ පොඩ නැතුව මැරලා යනවා. ඒක නටපන් ගමන ගිහලා ඉවර වෙලා ජොලි දාපන්. ඒක ලියලා තියෙනවා තේරෙන්නේ නැහැ. මොකද්ද ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ කිව්වා. අයිතිකාරය ගාවට කියලා තේරෙන්නේ නැහැ කිව්වා. මොකද්ද ප්‍රශ්නේ? මම උනාච ගෝලේ. අන්නේ නියතමානිකම නිවන. ඒකම අහිංසකම. ඒකම නිහතමයි. අපිට බෑනේ අපි අපි මොරිලා අපිට තියෙනවා මොකක්ද රකින්න නෑ නෑ මම දන්නවා ටිකක් තමසට ඕක මට කියලා දෙන්න කීයක් දෙන්න ඕනද කියලා අන රත් වෙන්න දීලා කියලා යකෝ කිරලා මැනලා නේ ඌව ගත්තේ යටහත් පහත් වෙලා ගනි එනකන් හිටපන් බලකට එනකන් හිටපන් උන් කරගෙන බලන්න නෑ නෑ මට හිතුව දේ නෝට නිවන් දකින්න ඕනේ මේ පරියන්ක නිවන් දකින්න මට ඒක දීපන් යකෝ කවුද දෙන්නේ කෙල්ලකින් ආදරේ උදව ගන්න බෑනේ පොඩි එකෙන් ආදරේ දිරන්න බෑනේ ඒකට දිනගන්න ක්‍රමයක් තියෙනවා. ක්‍රම නැත්තේත් නැහැ. ඉතින් ඒක තමයි බුදුරජාණන් ශ්‍රමේ ප්‍රතිපදාවක් විදිහට අපිට කියලා දීලා තියෙන්නේ. ඒක මේ දැනුමෙම නෙවෙයි අපේ ආචාර පද්ධතියත් එක්ක බොහෝම නියතමානීව කමන්නේ නැහැ. දැන් ඕනේ ඒක ප්‍රශ්නයක් නැහැ. අපි ඉන්නේ මගනේ. කරන කරගෙන යන්න. එතකොට ඒක නිබේම දිගහැරලා එනවා. ඉතින් ඒ එවැනි සූත්‍ර වලට අටුවාචාන් වහන්සේලා බයයි. ඒ කියන්නේ මම දන්නවා ඔබ දන්න මේ කිව්වම ඔබ දැනගන්න. අටුවාචාන් වහන්සේලා දන්නේ නැහැ. ඔය උගන්නන්න බයිලා දන්නේ නැහැ. ඕක ඔය ඇහිල්ලෙන් හරියන්නේ නැහැ. ලක්ෂ වාරයක් කරන්නේ. ලක්ෂ වාරයක් කරනොත් දෙන්නම එක තැනින්. නුගන්න එක නයි ඉගෙන ගන්න එක නයි දෙන්නම එක තැනින්. ඒක නිසා ඒ කය වෙනස් වෙනවා කියන එක කය කියන්නේ ලුජ්ජති පලුජ්ජති इति ලෝකෝ. ලුදු පලුදු වන්නේ නොයි ලෝකේ වේ. කය කියන්නේ ලෝකයක්. ඒක අලුත් ඉගෙන ගන්න දෙයක් නෑ. ඒක ඔච්චරම තමයි. උන් යාට මොකක්වත්ම නෑ. කවුරු කියලා දුන්නත් ඔච්චරයි. ඊයේ ලක්ෂ වාරයක් බලන එක ඒකම ඒක නියතමානයි. ඒකට අහිංසකයි. දැකපු දේ ආයෙත් බලන්න ඉතින් හම්බුන ගාන දැන් මදිද කියලා. මදි නම් මදි. ඇති නම් ඇති. ඔබට ඇති නම් ඇති. ඔබට මදි නම් මදි මම මොකද කරන්නේ? දැන් මම මෙහෙම බැලුවා ඔබ හන්දට ඇති වෙනවා. ඉතින් ඔබ ඔබ කෑවට මයි බඩ පිරෙන්නේ නැහැ ඔබ කාපා. තියෙනවා ඇති වෙන්න කාපා. ඉතින් ඒ ඒ ඒ ඒ පරිේශණය කරන තැන තමයි භාවනා මධ්‍යස්ථාන කියන්නේ ඔක්කොමලා ඉන්නේ එකම බෝට්ටුවේනේ. එක එකක්වත් කියන්නේ නැහනේ.